වෙනදා මෙන් අපි දෙපා නමද අපි ආරාධනා කර සිටිනවා අලව්‍යනම දසි ස්වාමීන් වහන්සේට තථාගත වහන්සේගේ දේශනාවෙන් විදක් දේශනා මෙන් මොස්කන්නයි සිරදාට. ත්වන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා පෙන්ව වදාරන උතුම් සත්‍ය අපි මේ දවස්වල මේ සරුදා උදෑසන සාකච්ඡා කරන්නට යෙදුණා බුදුරන් වහන්සේ නමක් පෙන්නපු බුදුරන් වහන්සේ නමකගේ භාෂාවට පමණක් අන්තර්ගත වෙලා තිබුණ පටිච්ච සමුප්පාද කියන වචනය ඒ පටිච්ච සමුප්පාද විග්‍රහය තමයි අපි සාකච්ඡා කරන්න පටන් ගත්තේ. මේක වෙන කොතනකවත් කුමන සාහිත්‍ය පදනකවත් නොතිබිච්ච පටිච්චසමුප්පාද කියන වචනයත් හරිම ගැඹීර දෙයක්. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ පත්‍යෙන් උපන් බව පත්‍යෙන් පත්‍යෙන් උපදින බව නමුත් මේ ප්‍රත්‍යයෙන් උපදින බව කියන කාරණාව අපි කොච්චර කතා කරන්න උත්සාහ කරත් බොහෝ වෙලාවට දෘෂ්ටිවලට යන සම්භාවිතාවය තමයි වැඩි. ඒකට හේතුව අපි හැම තිස්සෙම බලන්නේ මම කියන තැන ඉඳගෙන අපට හම්බෙන්නේ හැම වෙලෙම ආත්මයයි කියලා ගැනීම. ඒ කියන්නේ සක්කාය දිට්ඨියත් එක්ක තමයි මේ සියල්ලක්ම හම්බෙන්නේ. ඒ සක්කාය දිට්ඨිය එක්ක තමයි අපි හැම වෙලෙම මේ පත්‍යෙන් උපන් බවපවත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. හැබැයි පත්‍යෙන් උපන් බව දැකපු තැනදී දුරු වෙන කාරණාව තමයි මේ සක්කාය දිට්ඨිය. නැත්නම් මම කියලා ගැනීම, ආත්මය කියලා ගැනීම අන්න දුරු වෙනවා. ප්‍රත්‍යයෙන් උපන් බව දකින්න තැනදී. එහෙමනම් මේ ප්‍රත්‍යයෙන් උපන් බව දකීම කියන කාරණාව හරියටම කෙනෙක් දැක්කා කියලා කියන්නේ එතන මම කියලා ගැනීම තුල වැරද්ද හම්බුණා කියන එක. අපි ප්‍රත්‍යයෙන් උපන් බව තේරුම් ගන්න යන සෑම අවස්ථාවකම තියෙන්නේ මේ සම්බන්ධයෙන් ගොඩක් කතා කරා එය ඇති කල්ලි මෙය වෙයි කියලා න්‍යායත් එක්ක. නැත්තම් අරක නිසා මේක ඇති වුණා කියන එක. ජාතිය නම් වූ අරක නිසා ජරා මරණ නම් වූ මේක ඇති වුණා කියන එක තමයි ආත්ම දෘෂ්ටිය මත සක්කාය දෘෂ්ටිය මත පදනම් වෙලා අපට හම්බෙන්නේ ප්‍රඥාවට තමයි මෙය ඇති කල්ලි මෙය වෙයි කියලා න්‍යාය හම්බ වෙන්නේ එහෙමනම් අපට හැම වෙලෙම තියෙන දෙයක් තමයි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කළ යුතු දෙයක්. ඒ කියන්නේ අපි යෝනිසෝ මනසිකාරය කරන්නයි මේක පටන් ගන්නෙ. යෝනිසෝ මනසිකාරය කිරීමටයි මේක තියෙන්නේ. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නුවණින් ඉමසීම සඳහා. නුවණින් ඉමසීමට අපි යමක් තේරුම් ගන්නෙ. අපට යමක් ප්‍රකට වෙන දෙයක් අපි ගන්නෙ. ජරා මරණ, ජාති, භව මෙවන දෙයක්. එතකොට යෝනිසෝමනසිකාරය කරනකොට දැන් සබ්බවසූත්‍රය පැහැදිලි කරන දුක යෝනිසෝමනසිකාරය කරන්න. සමුදය යෝනිසෝමනසිකාරය. එතකොට යෝනිසෝමනසිකාරය කරන තැනදී ප්‍රඥාව හට ගන්නවා. හටගත්ත ප්‍රඥාවට හම්බ වෙනවා ඉමස්මින් සති ඉදං හෝති කියන මේ ආරණ්‍යය. එතකන් අපට හම්බ වෙන්නේ ඉමස්මින් සති ඉදන්න හෝති කියන න්‍යාය නෙමෙයි අපි හැම වෙලෙම අපට හම්බලා තියෙන අරක නිසා මේක කියන කාරණාව. එහෙමනම් අපට මේ පටිච්චසමුප්පාදය තුල තියෙන මේ අංගයන් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් අපි යෝනිසෝ මනසිකාරය කරන්න පටන් ගන්න වෙනවා. Tamanට තේරෙන තැනක ඉඳලා. ඒ නිසා තමයි ඔය ජරා මරණ විග්‍රහ කරන එකේදී පැහැදිලි කරන්න තියෙන්නේ. Tamanට තේරෙන තැනින් පටන් අරගෙන යන විග්‍රහයක්. තමන් දන්න තැනි. හැබැයි මේ ඔක්කොම මොකද්ද මේ මට හම්බෙච්ච දේනේ. මට තේරිච්ච දේ. එහෙනම් මේ ආයතන නැත්නම් අපි කතා කරනවනේ ආයතනයක පහළවීමක් කියන එක ಜಾතිය කියන තැන. ඒතර ආයතන උත්පාදයක් එක මට තේරිච්ච දෙයක් තමයි මේ ජරා මරණ දුක කියන එක. දැන් මට තේරිච්ච ජරා මරණ දුක දැන් අපි මං හිතන්නේ මේ සම්බන්ධයෙන් ගොඩාක් සාකච්ඡා කරන්න යෙදුනා. ජාතිය ඉපදිච්ච නිසා ජරා මරණය පත්වන අපට හම්බෙන්නේ. ඒ කවුද මම? සක්කාදිට්ඨිය එකම. දැන් ප්‍රත්‍යවසයෙන් අපට ඔක ලෝකයේදී තේරෙනවා. එතකොට අපි තේරුම් ගන්න යනවා මම කලින් ඉපදිච්ච නිසා දැන් මැරෙනවා. නැත්නම් දැන් ඉපදෙන නිසා දැන් මැරෙනවා. මේ හැම වෙලෙම තියෙන එකක් තමයි අරකට පස්සේ මේක. අරක නිසා මේක. කොහොම හරි අපට තියෙනවා දැන් පංචපාස් දැන් අපි දන්නවා පංචපාස්කන්ධයේ ඉපදීම જાතිය පංචපාස්කන්ධෙ විදීම මරණය කියලා. එතකොට දැන් මේ ආර්යනියයත් එක්ක ගලපලා බලන්න ඕනේ මේක. දැන් ආරණ්‍යයට ගලපනකොට ඔන්න අපි ගන්න යන්නේ මොකද්ද? අර කලින් පංචපාස්කන්ධය හටගත්තා ඊළඟට පංචපාස්කන්ධේ නැති වුණා. ඊළඟට හටගත්තා ඊට පස්සේ නැති වුණා. අපිට දැන් අර හැම වෙලෙම යන දේ තමයි හටගත්ත දේ නැති වුණා. හටගත්ත දේ නැති වුණා කියන කාරණාව කතා කරනකොට මේ ඇතිකල්ලි මේ න්‍යාය දෙන්නේ නැහැ. ඇයි? හටගත්තේ කලින්නේ ඊට පස්සේ නැති වෙන්නේ. එහෙනම් එය හටගත්තේ කලින් නැති වෙන්නේ ඊට පස්සේ. ශනියක් වුණත් අන්න බෙදෙනවා. එහෙමනම් අපි මේ හට ගැනීම කියන්නේ හරියට හම්බෙච්ච නැති නිසා. ඒකයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරනකොට දුක හට ගන්න ආකාරය හරියට තේරුණාම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. දැන් අපට තේරෙන්නේ තිබිච්ච දේ තේරුණානේ. තිබුණේ ඇයි? අඥානකමින්. ඥානෙ හටගද්දි තිබිච්ච දෙයක් නැති වුණා නෙමෙයි. අපට හැම වෙලෙම නිරෝධය නැතිවීම කියන කාරණාව අපට හම්බ වෙන්නෙම මූලිකව මම ඉඳලා අර පටිසමුප්පාදනීය හොයන්නේ එය සහ මෙය කියන නිසා නැති වෙන බවක් තිබිච්ච දේ තියෙන බව. ඒකට දැන් ජරා මරණ කියනකොට අපි පංචපාස්කන්ධ බෙදීම ආයතන නිරෝධය කියන කාරණාවක් අපට හම්බ වෙන්නේ කුමක් නිසාද? කලින් හටගත්තනේ. කලින් ආයතනේ හටගත්තා. කලින් ස්කන්ධ හටගත්තා. ඒ නිසා ඒ ස්කන්ධ බිඳෙනවා. ඒ ආයතන බිඳෙනවා. ඔන්න අපි යනවා ශනික උපද ශනික මරණය. හැබැයි ආරණ්‍යය හම්බෙලා නැහැ. ඒ ඉපදිච්ච පංචපාදස්කන්ධය බිඳුනේ. ඉපදිච්ච ආයතනය නිරුද්ධ වුනේ. එතකොට එහෙනම් එතන කතා කරේ තාම අපි සක්කාය දිට්ඨිය එක්ක අර අතීතයේ කලින් අම්මගේ මව්කුසින් ඉපදුනා ඊට පස්සේ මැරෙනවා කියන කාරණාව ඉක්මවලා දැන් මේ දැන් චුට්ටකර කලින් කියන්නේ ශරණයකට කලින් ඉපදුනා ශරණයකින් මැරුණා. ඒ කියන්නේ ඉපදිච්ච දේ මැරුණා. ඉපදිච්ච පංචස්කන්ධේ නැති වුණා. මෙන්න මේකත් එක්ක අපි හොයන්න යනවා මේ ಜಾති නිසා ජරා මරණ මේ මේ ඇති කල්ලි මේ වෙයි කියලා අපි සංකල්පයකින් දාන්න නමුත් ඉපදිච්ච දේ නැති උනේ හේතුව කලින් වෙලා තියෙන ඊට පස්සේ ඵලෙ දැන් ආර්ය සත්‍ය ගැන පොඩ්ඩක් විමසලා බලනකොට දුක කියන්නේ ආර්ය සත්‍ය දුක හටගන්න හේතුව දුක හටගන්න හේතුව හොයාගෙන යනකොට දුක හටගන්න හේතුව හම්බ වෙන්නේ අවිද්‍යාවත් එක්කින දුක්ඛ නිරෝධය කියන්නේ දැන් අපට හිතෙන්නේ ඇති වෙච්ච දේ නැති වුණා කියන එක. ඉතින් ඇති වුණේ අඥානකමනේ. ආයි නැති වෙන්නේ තියෙන්නේ මොකද්ද ඒකේ? දැන් අපි දුක්ඛ නිරෝධය ගැන හිතන්නේ ඇති වෙච්ච දේ නැති වෙනවා නම් ඇති වුණේ අඥානකමින් කියලා හම්බුණා නම් ඒක නැති වෙන්න දෙයක් නේ. නෝපාදයක්, උපාද නවීමක් නේ තියෙන්නේ. නමුත් අපේ හැම වෙලේම යන්නේ අර හටගත්තේ නැති වුණා කියන එක. එතන සම්පූර්ණයෙන් තියෙන්නේ හටගත්තේ මට සක්කායදිටියත් එක්ක. එහෙනම් මේ පටිසමුප්පාද මේ න්‍යායත් එකම තමයි. හැබැයි අපිට ප්‍රකට ජරා මරණය තමයි අරගෙන යන්නේ. නමුත් නුවණට මේක අවබෝධ වෙන්නේ. අපේ සංකල්පයකට නෙමෙයි මනසිකාර කරගෙන යන අවබෝධය කියන්නේ නුවණට ප්‍රඥාව වැඩුණාට පස්සේ. එතකොට අර මූලික තැනට යන්න දෙයක් නැහැ. හැබැයි මූලික තැනට ගිහිල්ලා අපිට ප්‍රකාශයක් කරන්න තියෙනවා. අපි දැක්ක ජාතිපත්‍යින් ජරා මරණ කියලා. සත්‍ය ඥානට ආව කෙනාට. එයාට ඉතින් ඉහළට දෙයක් විග්‍රහ කරන්න බෑ. බුද්ධ වචනේ තුර තිබිච්ච විග්‍රහය විතරයි. හැබැයි මේ සියලු සංකල්ප ඉක්මවල. ජරා මරණයට එතකම්පත් වෙන්නේ මම. ඒ මම ඉඳලානේ මේක අපට හම්බ වුණේ. මගේ ජරා මරණයනේ. මගේ જાතියනේ. අපට හම්බෙන්නේ ඒක. හැබැයි අපි නෝනින් ඉමසකන යෝනිස මනසිකාරය කරගෙන යන තැනදී ප්‍රඥාව වැඩුණාට පස්සේ වැඩිච්ච ප්‍රඥාවට හම්බ වෙනවා මෙන්න මේක මේ ප්‍රතිස්වභාවය අන්න එන පංචපාස්කන්ධ බෙදීම කියලා කතා කරනකොට අපට ආයේ අර ඇති වෙච්ච දේ නැති වීම නෙමෙයි පංචපාස්කන්ධයන් නැති වුණා නැති වෙන රාමුව දැන් අපට හම්බ වෙන්නේ අපට මම හිතපු කෝණයට මගේ දෙයට මගේ දෙයක් නැති වුණා කියන එක. හැබැයි සමුදය දැක්ක නැතුව අපට කවදා පංචීපස්කන්ධ විදීම ආයතන නැතිවීම අපට ගන්න බෑ අපට හම්බෙන්නේ නෑ මරණය කියන කාරණාව මේ හරියට මේ හේතුව හම්බ නැතු. එහෙනම් ඒ හේතුව අපට හම්බෙච්ච තැනදී ඔන්න ඔය ආරණීය අයත් එක්ක බලනකොට ඒ සංකල්ප සියල්ලක්ම ඊළඟට ඉක්ම වෙනවා. දැන් අපි නුවණින් විමසන්න දාගන්න සංකල්ප මේ ඔක්කොම ටික අපට මේ මාර්ගයට යමු වෙනස. එතකොට මේ එකක්වත් එක නෙමෙයි අපේ දර්ශනය කියලා කියන්නේ. දර්ශනය කියලා කියන්නේ යමක් හේතුවෙන් හටගත්තද ඒ හේතු නැතිවීමෙන් ඒක නිරුද්ධ වෙන ස්වභාවයට අයිති. හටගත්තේ මොකද්ද? ජාතිය. හටගත්තේ මොකද්ද? ජරා මරණය. ඔන්න ජරා මරණට හේතු ජාති. එහෙනම් අන්නේ විදිහට අපට නෝනින් ඉමසගෙන යන මාර්ගයක් තමයි මේකේ තියෙන්නේ. අපි අද මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න යමෙමු කියලා තමයි අපි අදහස් කරේ. ඒකෙදි ප්‍රශ්න කිහිපයක් මටත් තිබුණා තියෙනවා. ස්කන්ධ පහළ වීම සහ ආයතන ලැබීම ಜಾති යනුවෙන් ධර්මයේ දැක්වේ. ස්පර්ශය යන කාරණාවෙන් මෙතනදී ස්පර්ශ යන කාරණාවේදී මෙන් මෙතනදී අදහස් කරන්නේ ස්කන්ධ හා ආයතන ඇතැයි කියා හැඟී ගැනීමක්ද අපට ඇතරම මම මේ දවස් ටික මේ සම්බන්ධයෙන් ගොඩක් විග්‍රහ කරගෙන ආවා. අපට දැන් අසකරණාසේ දිවකය මන කියලා හම්බ වීම නැත්තම් පංචීපාදන ස්කන්ධය කියලා හම්බ වෙනවා අපට. ඇහෙන් රූපයක් දකිනකොට අපට හම්බ වෙනවා ඇහක් තියෙනවා කියලා හම්බ වෙනවනේ. දැන් මේ පින්වතුන්ට උදාහරණයක් ගමු. දැන් මගේ කටහඬ ඇහෙනවා. කනක් තියෙනවා කියලා ඔන්න කන ඉපදිලා කාටද මට ඊළඟට පංචමස්කන්ධයක් කතා අරගෙන කාටද මට මොකද්ද පංචමස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ අනුමුදස් ශාම්ද්‍රයක කාටද හටගත්තේ මට දැන් මේ මොකටද මේ යන්න හදන්නේ ධර්මයේ තේරුම් ගන්න මේ යෝනිස මනස කාර්ය කරන්න දැන් මට හම්බෙච්ච දේ පටන් අරගෙන යන්න තියෙන්නේ. වෙන දෙයකින් නෙමෙයි. දැන් හොයාගෙන යනකොට මේ පංචපාස්කන්ධය කොහොමද හටගත්තේ කියලා හොයන්න වෙනවා ඊට පස්සේ. ආයතන හටගත්තේ කොහොමද කියලා හොයන්න වෙනවා. දැන් ආයතනයක් අපට ගෝචර වෙන්නේ නාම රූප එක්ක. නැත්නම් පංචපාස්කන්ධය අපට ගෝචර වෙනවා ඒ ඒ හේතු එක්ක. එතකොට රූපය හොයාගෙන යනකොට ස්පර්ශයෙන් තමයි මේ රූපය හතරම හදාතු වලින් වේදනාව ස්පර්ශයෙන් ඔන්න ඔය ටිකට අපට ඒ ඒ ආකාර හැමලම් ඒක විමසන්න පටන් ගන්නට වෙනවා. දැන් අපට තියෙන දෙයක් නේ හැමෝම පංචපාස්කන්ධය කියලා. පංචපාස්කන්ධය කියන්නේ සකස් වීමක්. ආයතන කියන්නේ උත්පාදයක්. මේ හැම එකම හේතුඵලයෙන් හටගත්තේ. එහෙනම් මේ හේතු හොයාගෙන යන්න වෙනවා. හේතු හොයාගෙන යන්නේ නැතුව කවදාවත් අපට මේක තේරෙන්නේ නැහැ හේතුඵලයක් කියලා. එතකන් අපිට තේරෙන්නේ තියෙන දෙයක් හැටියට. ඒ මටනේ තේරුනේ මමනේ මේක තේරුම් ගත්තේ. මමනේ පැනවේ. එහෙනම් මේකේ හේතුඵලය හොයාගෙන යන තැනදී අන්න පංචපාස්කන්ධ හොයාගෙන ගියත් ආයතන හොයාගෙන ගියත් එයාට හම්බ වෙන අවිද්‍යාව දක්වා මොකද සකස් වෙච්ච දෙයක් නේ හම්බෙන්නේ ආයතන හොයාගෙන ගියොත් නාම රූපත් එක්ක හම්බ වෙන අවිද්‍යාව දක්වාම ඒතකොට ඒක නුවණට හම්බෙන්න ඕනේ යෝනිසු මනසිකාරය නිකන් ලේබල් කිරීමකින් තොරව. අන්න එතනදී ආ තේරුම් ගත්තාම જાතිය කියන කාරණාව හරියටම මේ අවිද්‍යාව උත්පාදිත එක්ක යට හම්බ වෙන්නේ. හැබැයි මුලින්ම තේරුම් ගත්තා මගේ මට හටගත්ත පංච පාදනස්කන්ධය මගේ ආයතනේ. පංච පාදස්කන්ධයනේ හතර මහා ධාතු රූපය කියනකොට හතර මහා ධාතු කියනකොට උපාදින රූපේ උපාදානීය කියන්නේ පටිසමුපාදයට එක්ක ආයෙත් පටිසමුපාදය හම්බ වෙනවා. ස්පර්ශය කියද්දිත් ඒත් පටිසමුපාදය හම්බ වෙනවා. ආයතන වේදනාවට ගන්න ස්පර්ශේ. සංඥා චේතනා ස්පර්ශේ ආයෙත් පටිසමුපාදය හම්බ වෙනවා. ඊළඟට විඥාණය නාම රූපේ ආයත් පටිච්ච මොකක් හොයාගෙන ගියොත් පටිච්චසමුප්පාදයට එක ගිහිල්ලා අන්න අවිද්‍යාව දක්වා හොයාගෙන යනවා. අන්න නුවණ වර්ධනය වෙනකොට මේ ඔක්කොම මොනවද? අවිද්‍යාවට ගොඩනගච්ච දේවල්. හැබැයි මට මට මේක මගට යන්න අවශ්‍ය පනව ගැනීමනේ. හැබැයි පනවගත්ත දේත් එක්ක නිවහාරය. දැන් යම් කිසි කෙනෙකුට සත්‍ය අවබෝධ කරගත්තීම සත්‍ය මොකද්ද කියලා විග්‍රහ කරන්න තියෙන අර බුදුරණවහන්සේ දුන්න විවහාර විතරයි. ඇයි? සියලු විවහාර සියලු පැනවීම් සියලු ප්‍රඥප්ති තියෙන නාම රූප පුජන ක්‍රියාකාරක තියෙනකම් අවිද්‍යාවෙන් මේ හම්බුනේ කියලා දැකපු තැනදී විවහාරය දෙන්න වෙනවා මොකද්ද අවිද්‍යාව පාදක කරගෙන විවහාරයක් දෙන්න වෙනවා. ඒ විවහාරය මොකද්ද? බුද්ධ වචනේ විතරයි. හැබැයි අර ප්‍රඥාවෙන් දර්ශනය කරලා ගියාට පස්සේ මෙන්න Nirodhe කියනකොට හම්බ වෙනවා මේක මේ මේ අවිද්‍යාව පදනමටනේ හම්බුනේ අවිද්‍යාව නැත්තම් මේක නැහැ නේ කියලා. එහෙමනම් මේ ස්කන්ධ සහ ආයතන කියලා ගන්න එක අපිට මේ හැම එකක්ම තියෙන්නේ මේ මට ගෝචර තනින් පටන් අරගෙන යන එක. හැබැයි මේක අපි වෙන්ගෙන් වශයෙන් අපට නොයෝනිසෝ මනසිකාරයත් එක්කයි හම්බෙන්නේ. ඊට පස්සේ අපි පටන් ගත්තනේ යම් කිසි තැනක. පටන් ගත්ත තැන අපි නුවණ වර්ධනය වෙච්ච වෙනාට පස්සේ ආයි පටන් ගන්න තැනට එන්න දෙයක් නැහැ මේ ආයි හිතන්නේ. පටන් ගත්ත තැනට එන්න දෙයක් නැහැ. ආයෙ හිතන්න අපි එතනින් එහාට යන්න තියෙන්නේ. එතන පංචපාස්කන්ධේ මට ගෝචර වෙච්ච දේ ඊළඟට පටිසමුපාදේ හොයාගෙන යන්නේ. පංචපාස්කන්ධය ඇති වෙන්නේ කොහොමද කියලා හොයාගෙන යනකොටයි පටිසමුපාදේ හම්බෙන්නේ. ඊළඟට ආයෙ මුලට යන්න දෙයක් නැහැ. අර නුවණ වර්ධනය වීමත් එක්ක එතනින් එහාටයි කල්පනාව තියෙන්නේ. ඊළඟට අහනවා එසේනම් ජාතිය මඤ්ඤණාවක් හෝ සංකල්පයක් පමණක්ද? දැන් අපට ජාතිය කියන එකදී පංචීපාදනස්කන්ධ සහ ආයතන ජාතිය කියලා දැන් අපට හම්බ වෙනවනේ. දැන් අපි හිතමු මේ පින්වතුන් මගේ කටහඬ ඇහෙනවනේ. දැන් මේ මගේ කටහඬ ඇහෙන කාරණාවද මේ පින්වතුන්ට අනුමුදස්ස ආමුදුරන්ගේ කියලා මේක හම්බුනේ. තමන්ගේ සොයන් වූ රාමුවක් නිසා නෙමෙයිද? තමන්ට ගොචරිත දෙයක් නිසා නෙමෙයිද? මේ හැම දෙයක්ම මඤ්ඤණාවක් ප්‍රපංචයක් සංකල්පයක් තමයි. ප්‍රපංච යවකලාප සූත්‍ර පැහැදිලි කරනවා සියල්ලක්ම ඒ කියන්නේ අපට මේ ලෝකේ යමක්ද ගෝචර වෙන්නේ සියල්ලක්ම ප්‍රපංච සියල්ලක්ම මඤ්ඤණා සියල්ලම ඉංජිත ප්‍රපංච නිරෝධය මඤ්ඤණා නිරෝධය මේ සියල්ලක්ම නිරෝධය කියලා කියන්නේ නිවීම විතරමයි. එතකන් තියෙන සියලුම දේ ප්‍රපංචමයි මඤ්ඤණාමයි වෙන දෙයක් නෙමෙයි. ඊළඟට අහනවා ස්කන්ධ සහ ආයතන දිරීම සහ බෙදීම මරණය යනුවෙන් අදහස් කරන්නේ මේ මඤ්ඤණාව සංකල්පව බිඳී යාමද දැන් අපට තේරුම් ගන්න පුළුවන් අපේ දැන් මම හිතන්නේ මුලින්ම ඔක විග්‍රහ කරා මට තේරෙන එකත් එක්ක නියන්න ඕනේ නැත්තේ මට ප්‍රත්‍යක්ෂ එකත් එක්ක එතකොට දැන් මට හම්බ වුණේ අර කලින් ස්කන්ධ බෙදීම මට හම්බ වුණ නැත්නම් ඇට දිරායාම ළඟට රම රැලි වැටීම මට හම්බෙච්ච එකනේ. දැන් මම ආරමුණ යොමු කරන්නේ මට ස්කන්ධ බෙදීම. එතකොට දැන් මට ඒ ස්කන්ධ නැතිවීම කියන එකේදී දැන් අපට දුකක් සොම්නසක් නැත්නම් අපට එපා වීමක් මොන හොදයක්. දැන් මේ මට තේරුම් ගන්න මේ යන්නේ. මට දැන් මේක ගෝචරයි ස්කන්ධ ටික බෙදිලා. දැන් මෙතනදී අපි දැන් හොයාගෙන යන්නට වෙනවා එහෙනම් මේකේ හේතුප්‍රත්‍යය. එතකොට කලින් ස්කන්ධ හටගත්ත නිසා දැන් ස්කන්ධ මිදුන එක ಜಾති නිසා ජරා මරණ පත්‍ය කියලා මේ ඇතිකල්ලි මේ වෙයි හම්බෙන්නේ නැහැ. ඒ ඇතිකල්ලි මේ වෙන්නේ හම්බෙලා තියෙන්නේ. කලින් ස්කන්ධ ඉපදුන දැන් මිදුනනේ. එය ಜಾතිය මේ ඵලය. හැබැයි අපිට දැන් දැන් හම්බෙනවා නම් ආයතන ඒ ස්කන්ධ නැති වුණා ආයතන නැති වුණා කියන කාරණාව දැන් මට හම්බෙච්ච කාරණාව ඒක දැන් මට ගෝචර දෙයක්. අර කලින්ද නැති වුණා. දැන් එකපාරට හිතමු මේ පින්වතුන් මම කටහඬ නැති වෙලා ගියා. සිග්නල් නැති වෙලා. දැන් නැති වුණා. එතකොට ඒ නැතිවීම තමයි දැන් අපට ප්‍රකට. එතකොට ඒකත් එක්ක අපට මොකද හටගත්තේ? ශෝක වැළපීම් දුක දුම්නසක්. එතකොට මේ මට ගෝචර කාරණාව මට ප්‍රකට කාරණාව මේක ඔස්සේ දැන් හොයාගෙන යන්න තියෙන්නේ. එතකොට ඒකත් මොකද්ද එහෙනම්? ප්‍රපංචයක් නේද? මඤ්ඤණාවක් නේද? මට ගෝචර ටිකක්. මට ඒක නැතිවීම නිසා හටගත් දුක. සංස් දැන් ඒකත් ඇත්තරම සංස්කාර දුකක්. ජරාමරණයත් පංචපාස්කන්ධ ඇති දික්පාදනයක් වෙලා හරියටම නෝන නෝනින් දර්ශනය එනකොට අර හේතුඵල ධර්මත් එක්ක කතා කරනකොට හැබැයි මේ ස්කන්ධ ටික විදිලා ගිය නිසා අන්න ඒකත් එක්ක හොයන්න බලනකොට දැන් අපි දන්නවනේ ස්කන්ධ ටික ඉපදීම ජාතිය ස්කන්ධ ටික බෙදීම මරණේ හැබැයි දැන් අපි හැම වෙලෙම එක තැනකට ලං වෙලානේ මේ හොයන්න පටන් ගන්නනේ ජරා මරණයට ලං වෙලා හොයන්න පටන් ගන්න. ಜಾතිය අරක වෙලා ජරා මරණය මේක ඒතර හොයන්න පටන් ගන්නකොට එතන ඉඳලා හොයාගෙන යනකොට නුවණට තමයි ප්‍රඥාවටයි හම්බ වෙන්නේ ಜಾති නිසා ජරා මරණ කියලා. දැන් අපි උත්සාහ කරනවා ජරා මරණයට ලං වුණාට පස්සේ ආහාර ಜಾති නිසා ජරා මරණේ උනේ කියලා පටිසමුප්පාද ඒකයි කියලා හිතන්නේ. හැබැයි අපිට දැන් තමයි ජරා මරණය හම්බුනේ. ජරා මරණයට ලං වෙලා අපට හම්බුනේ. මට හම්බුනේ මගේ ප්‍රපංචයක්, මගේ මඤ්ඤණාවක්. අන්න මේකට හේතුව අර නුවණින් එක ඉමසගෙන යනකොට මේ පටිසමුප්පාද ධර්මයත් එක්ක ප්‍රඥා වැඩිච්ච තැනදී තමයි මේ ප්‍රඥාවට මේ ಜಾති ඇතිකල්ලි ජරා මරණය කියලා හම්බ වෙන්නේ. එහෙම නැතුව අපි සංකල්ප වශයෙන් මේක හිතන එකක් නෙවෙයි. එතකොට මේ සංකල්ප ඔක්කොම ඉක්මවනවා. ඉතින් ඒ නිසා මේ ඔක්කොම මේ බුද්ධ වචනේ හේතුම තියෙන්නේ අපට මේ මාර්ගය සඳහා යොමු වීමට. මාර්ගය සඳහා යොමු වීමට තියෙන මේ කාරණාව අපි සත්‍ය දර්ශනියත් එක ඒකම විතර කියලා හිතනකොට අපිට ඇත්තට මේ ධර්මයේ ගොඩාක් පැටලෙන අවස්ථා එනවා. ඉතින් ඒ නිසා ඒ සියලු කාරණා අපි ඒ විදිහට තේරුම් ගන්නට ඕනේ. තව ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාදය වැනි ගැඹුරු දහම් කරුණු අවබෝධ කර ගැනීමට උත්සාහ කරන විට සියුම් තැන් අවබෝධ නැති බව තේරුම් ගත් විට ඒ දේ වැඩිපුර අවබෝධය සඳහා ප්‍රතිපදාවක් ලෙස බුද්ධ වචනය අනුව කළ හැකිවන්නේ ඒ කරුණ සම්බන්ධයෙන් ධර්ම ශ්‍රවණිය හා යෝනිසෝමනසිකාරයේ පමණක්ද එම ගැඹුරු කරුණු අවබෝධ කර ගැනීමට ඇති හදිස්සිය නිසා වෙන දෙයක් කිරීම කිරීම මගින් දෘෂ්ටිගත කිරීම අවස්ථා වැඩි නේද යනු සහ වෙනත් දෙයක් උත්සාහ කිරීම ශ්‍රද්ධා විලවඳ ගැටලුවක්ද ඇත්තටම ඒක ප්‍රශ්නයක් නෙමෙයි උත්තරයක්ම දීලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. මේ උත්තරයම තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ පටිසම්පාදය වගේ ගැඹුරු මේ ධර්ම අවබෝධ තේරුම් ගන්නකොට ඒ සඳහා අපි ප්‍රතිපදාවක් ලෙස කළ යුතු කාරණාව ධර්ම ශ්‍රවණයයි යෝනිසු මනසිකාරයයි. වෙන දෙයක් නෙමෙයි දැන් අපි ඇත්තටම යෝනිසු මනසිකාරය කියලා අපි හිතන්නේ නිකන් විතරකයක් නෙවෙයි විතරකයක් විතරක් නෙමෙයි යෝනිසු මනසිකාරය. මම ඒක ගොඩක් තැන්වල පැහැදිලි කරා යෝනිසෝ මනසිකාර්ය විතර්කයක් විතරක් නෙමෙයි. අපි නිකන් ඔහේ විතර්ක කර කර ඉන්න එකක් නෙමෙයි. අපට යෝනිසෝ මනසිකාර්ය කිරීමට යමක් ලැබෙන්නට ඕනේ. ඒ කියන්නේ තමා තුළට මේක උත්පාදනය වෙන්නට ඕනේ. ඇත්තටම කෙනෙකුට බලහත්කාරයෙන් කියන්න දෙයක් නෑ යෝනිසෝ මනසිකාර්ය කරන්න කියලා. මේ විචක්ෂණ හැකියාව තියෙන, චින්තන හැකියාව තියෙන කෙනාට නුවණින් ඉමසිය යුතුමක් ආවහම ආයේ කෙනෙක් ඕක නවත්තන්න කියන්න කිව්වත් කරනවා. ඔන්නෝකයි මේ ධම්ම ගැන කෙනාගේ ලක්ෂණේ. අපේ ගම යම් කිසි කෙනෙකුට මේක තේරුම් ගන්න අවශ්‍යතාවය ආවා. බුද්ධ වචනේ හරිය කියලා පිළිගත්ත නිසා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ නෑ ඕක කරන්න එපා ඕක වැඩක් නෑ ඕක නවත්තන්න කියලා. ඔහොම නෙමෙයි කරන්න තියෙන්නේ කියලා. එහෙම කිව්වත් එයා කරනවා. මොකද ඒකට හේතුව ඒක තමන් තුළ උත්පාදනය වෙච්ච දෙයක්. ආය වෙන කෙනෙකුට ඒක බලෙන් නවත්තන්න බෑ. එහෙම කෙනෙක් නවත්තනවා නම් එයාට හරියට විචක්ෂණ හැකියාවක් ඇවිල්ලා නැහැ. එයාට හරියට යෝනිසමනසිකාර කළ යුතු දෙයක් හම්බෙලා නැහැ. එයාට ප්‍රායෝගිකව අවශ්‍ය දේ ලැබිලා තියෙනවා. මේ ධර්මය ඇහිමත් එක්ක දැන් ඔන්න ඔය දේ කළ යුතු බව. එහෙනම් ඒ යෝනිසමනසිකාරයක් කළ යුතු දෙයක් Tamanට ආවනම් ඒක වෙන ලෝකේ කාටවත් මේක කරන්න එපා කියලා නවත්තන්න දෙයක් නෑ. ඒක යක් කරනවා. ඒක කරනකොට ඒකට සවයාට අවශ්‍ය වෙන ධර්ම දේශනා. තව බුද්ධ වචන. එයා ඒක හොයනවා. මේ මේක තමයි මේ ධර්ම අවබෝධ කරගන්න කෙනාගේ ස්වභාවය. ඕක කෙනෙක් නවත්තන්න හැදුවොත් එයා ඒක නවත්තන්නේ. මොකද එයාගේ තියෙනවා මේ සත්‍ය ගවේෂණය. එයාගේ තියෙනවා මේ විචක්ෂණ හැකියාව. ඔක හැමෝටම ලැබෙන්න තියෙක ප්‍රශ්නේ තියෙන්නේ. ඕක ලැබිච්ච කෙනා මාර්ගය යනවා. ඕක හැමෝටම ලැබෙන්නේ ඒ නිසා මොකද වෙන්නේ? අන්න තව කෙනෙක් කිව්වම නවත්වනවා. ඇයි Tamanට මේ ඒ විචක්ෂණ හැකියාව ඇවිල්ලා නැහැ? තව කෙනෙකුට ගැති වෙලා. දැන් බුද්ධ වචනයත් එක්ක මේ සංසන්දනය කරගෙන මේ විචක්ෂණය කරන්නේ. තව කෙනෙක් ඊපස්සේ නවත්තන්නේ ඇයි Tamante එක හැබැයිටම යෝනිසු මනසිකාරයක් වෙලා නැහැ. සබහායට මේක Taman Taman තුලින් උපදිනවා නම් එයා ඒක නවත්තන්නේ එයාට ඒකට උත්තරයක් අවශ්‍යමයි. එයා ප්‍රතිපදාව අනිවාර්යයෙන්ම පුරනවා. එතකොට එහෙනම් දැන් බලන්න ඒක අපි හරියට තේරුම් ගත්තොත් අපට ඇත්තට වෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි අපට වෙන ප්‍රශ්නයක් නැත්තේ? අය අපට අහන්න දෙයක් අපට අහන්න දෙයක් නැහැ මේක තීරුම් ගන්න වෙන ප්‍රතිපදාවක් තියනවද නැද්ද කියලා. ඇයි අහන්න දෙයක් නැත්තේ? ඒ තමන්ට දැන් ප්‍රතිපදාව ලැබිලානේ. තමන්ට දැන් මේක මේක තීරුම් ගන්න අවශ්‍ය හැකියාව ලැබිලානේ. හැබැයි ඒක වෙන කෙනෙක් කියපු නිසා නෙමෙයි ලැබෙන්නට ඕන නැත්තේ. දැන් හරි හොම කරන්න කියලා. එහෙම වෙන කෙනෙක් කියපු නිසා ලැබෙච්ච දෙයක් නම් වෙන කෙනෙක් කියපු නිසාම නැති කරගන්නත් පුළුවන්. බුද්ධ වචනේ අහපු තැනදී Tamanටම උත්පාදනය වෙන දෙයක් නම් මේ විචක්ෂණය ඒක කාටවත් නවත්තන්න බෑ. ඒ බුද්ධ වචනත් එක්ක එයා ඒ දේ කරගෙන යන ඉදිරියටම. මොකද බුදුරන් වහන්සේ දැන් අපි හිතමු වාහිදාරු කියන එකට. නැත්තම් ප්‍රතිසපරිබ්බජකයට දහම් කරුණු කිව්වා. හා දැන් ඔබ ඕක හිතන්න පටන් ගන්නකෝ. එහෙම එකක් නෑ. එහෙම කියලා දෙන්නේ කාටද මේ මේ අර ප්‍රතිසම්පාද වචන ටිකක් කියලා දීලා මේ ප්‍රඥාව අඩුකමත් එක්ක ආ හිතන්න. හැබැයි ඒ හිතන්න විදිහට යාට දෙයක් හම්බ වෙනවා. එහෙනම් ඒක පින්වතුනි මේ යෝනිස මනසිකාරය කියන කාරණාව එයාට උත්පාදනය වුණා නම් ආය වෙන දෙයක් එයාට අදාළ නැහැ. එයා කෙලින්ම මාර්ගයට යනවා. ඉතින් අද ගොඩක් වෙලාවට තියෙන්නේ මේ කර්ණ එකක්වත් පිළිබඳව අපට නිරවුල් භාවයක් නැහැ. ඒ කියන්නේ ඒකට අපි සමහර වෙලාවට නිවැරදි බුද්ධ වචනේ කෙනෙකුට ඇහෙන්නේ. සමහරවිට ඇහුණත් තමාතුළ විචක්ෂණ හැකියාව නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒක නැතිකම නිසාමයි අපට වෙන දෙයකට යොමු වෙන්නේ. කියන්නේ ඇත්තටම මේක හරියට තේරෙන තැනදී අපි තුන මුත්පාලයක් වෙනවනේ මේක විමසන්නට ඕන බව. අය වෙන කෙනෙක් කියන්න දෙයක් නෑනේ. වෙන කෙනෙක් කියන්නේම Tamante ඒ කාරණාව උත්පාදනය කර ගැනීමට ඒ සසර පුරුද්ද ඇවිදිලා නෑ. ඒ නිසා තමයි ධර්මය අවබෝධ කර ගැනීම දැන් බුදුරණවහන්සේ උදාහරණ වලින් පෙන්නන්නේ කොච්චර සුළු පිරිසක්ද මේකට යොමු වෙන්නේ. හැබැයි මේ යොමු වෙච්ච කෙනා කවදා හරි සසරෙදි කරනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. එයාගේ තියෙන ස්වභාවය. එයයි අවබෝධය කරා යන්නේ. කවදා හරි. ඉතින් අපි ඒ නිසා ඒ ඒ සඳහා තමයි අපි උත්සාහ කරන්නට ඕන නැත්තේ. ඉතින් තවත් මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. අද දවසම තියෙන්නේ ඒ ගැටලු සාකච්ඡා කරන්න. අද විතරක් නෙමෙයි තවත් මේකේ ගැටලු තියෙනවා නම් අපිට ඉදිරි සාකච්ඡාවල කරන්න පුළුවන්. ඒක නිසා ඒ ගැටලු ඉදිරිපත් කරන්නේ නම් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අර කලින් සඳහන් කර කාරණාව තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න මේ ප්‍රශ්නේ අහන්නේ. ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමෙන් මට තේරුම් ගියේ දැන් මරණය කියන්නේ ස්කන්ධ බිඳීම හා ආයතන බිඳීම කියලානේ අපට ගෝචර වෙන්නේ. ඒක නිසා ඒ ගෝචර වෙන දේ ගන්න ඕනේ. ඒක වඤ්ඤනාවක් හැටියට සලකන එක මේ નિවර්දී ඕනසේ මානසිකාරය නෙවෙයි කියලා වගේ මට තේරුනේ ස්වාමීන් වහන්සේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න නැවත. චිරවන් සරණයි. පංචපාස්කන්ධ දැන් අපි හිතමු දැන් ඇත්තරම ජරා මරණය කියන කාරණාව ගත්තහම මේ හැම එකක්ම දෙන්නේ අපට ගෝචර දෙයක් ඔස්සේ විමසන්න තියෙන්නේ. මේ හැම දෙයකම මේ හැම එකක්ම අපට අපි දැන් ඉන්න තැනිනුයි පටන් ගන්න තියෙන්නේ. අපට ඉන්න තැනින් පටන් ගන්න නැතුව කවදාවත් අතනින් එහා දෙයක් සංකල්පයක් විතරයි. එහෙමනම් මේ යෝනිස මනසිකාරය පිණිස අපට තියෙන්නෙම ඉන්න තැනට ගෝචර වෙන දෙයක් තේරුම් ගන්න. එහෙම නැතුව දැන් ඇත්තටම මේක ටිකක් හිතන්න පුළුවන් කාරණාවක් මේ මම ළඟදී කොට්ටිත සූත්‍රය කරා එතනදී පැහැදිලි කරනවා මේ රහතන් වහන්සේගේ සමහර සලායත නිරෝධයෙන් යමක් ඇතිද නැතිද කියලා අහන ප්‍රශ්නේදී සලායත නිරුද්ධ වුණාම යමක් ඇතිද නැතිද මේ ප්‍රශ්නේ සම්පූර්ණ ප්‍රපංචයක්මයි ප්‍රපංච නොකලියුත්ත ප්‍රපංච කිරීමයි කියන්නේ ඒ ඒ සියලු දේ තියෙන්නේ නිවෙනකම්ම පැවැත්මකට මේක තියෙන එකක් මේක නැති වෙන එකක් නෙමෙයි. එතකොට ප්‍රපංචයේ තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන පැවැත්ම. ප්‍රපංචයේ තියෙන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමත් එක්ක ප්‍රපංච නිරුද්ධ වෙලා යනවා. එහෙනම් අපට ජරා මරණයක් කියලා කියන්නේ අපට අවිද්‍යාවෙන් හටගත්ත දෙයක්. ජරා මරණය කියලා කියන්නේ දැන් අපි ජරා මරණ අවිද්‍යාවෙන් හටගත්ත දෙයක් බව නොදැකීමත් එක්කනේ ජරා මරණය අපට හම්බ වුනේ. එහෙනම් ජරා මරණයේ බවට අපට හම්බ වුනේ මේ පංචීපාදරස්කන්ධයක් කියන කාරණාව විදියාමත් එක්ක අපට දුකක් වෙනවා. ඒ විදියාව අපට ඇති වුණාට පස්සේ නැත්නම් ආයතන නිරුද්ධ වුණාට පස්සේ අපට එතන ඒකත් එක දුක කියන කාරණාවක් හම්බ වෙනවා. නැත්නම් මෙහෙම දෙයක්ත් තියෙනවා. ආයතන විදීම පංචපාස්කන්ධ විදීම කියන මෙන්න මේ කාරණාවත් කුමක්ද? ස්කන්ධ සකස් වීමක්ම. අපට ගෝචර වුණ ස්කන්ධ බිඳීමක් කියලා. හැබැයි ඒක අපි තුලින් ආයේ ඒ ඒ කාරණා වටහා ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ ඒ කාරණාව තේරුම් ගැනීමක් තියෙනවා. මේ ඔක්කොම අපි යම්කිසි විදිහකින් මම තේරුම් ගත්තනම් ඒ තේරුම් ගත්ත කාරණා පංචපාස්කන්ධයක්මයි. සකස් වෙතිය. හැබැයි ඒක සංස්කාර දුක්ඛයක් බව තේරුම් ගන්න අර හේතුඵල ධර්ම ඔක්කොම හම්බ වෙන්නට ඕනේ. දැන් ජරා මරණ කියලා කියන්නේ සංස්කාරයක්. ජාතිය කියන්නේ සංස්කාරයක්. භවය කියන්නේ සංස්කාරයක්. උපාදාන කියන්නේ සංස්කාරයක්. ඊළඟට තණ්හාව මේ ඔක්කොම අපට මේ ලෝකේ ගෝචර වෙන මේ ලෝකෙදි හම්බ වෙන මම තේරුම්ගත සංස්කාරය මට හම්බෙච්ච දෙයක්. ඊළඟට ඒ හම්බෙච්ච කාරණාව අපි නුවණින් යුක්තව විමසගෙන යනකොට නුවණින් යුක්තව කල්පනා කරගෙන යනකොට පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාව දක්වා අපට මේ අඥානකමක් නිසා මේක හම්බුනේ කියලා ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඒක අර ජරා මරණේ ඥානං ජරා මරණ සමුදය ඥානං ජරා මරණ නිරෝධේ ඥානං ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං එහෙනම් අපිට ඉස්සෙල්ලාම ජරා මරණේ ඥානිය හම්බ වෙන්නට වෙනවා. ජරා මරණයක් කියන එකක් අපට හම්බ වෙලා. ජරා මරණයට පත්‍ය જાතිය අන්න නෝනින් ඉමසීමත් එක්ක හම්බ වෙනවා. එහෙනම් එතකොට අර අපට හම්බ වෙන ස්කන්ධ ඉපදිච්ච නිසා ඒ කියන්නේ ස්කන්ධ ඉපදුණා ඒ ස්කන්ධෙ මිදුණා කියන දෙයට එහා ගියපු මේ ඇතිකල්ලි මේ වේ කියන න්‍යායත් එක්ක මේ ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණය කියන කාරණාව හම්බ වෙන්නට එනවා. ඊළඟට ජාති නිරෝධේ ජරා මරණ නිරෝධේ. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධේ කියලා කියනකොට අන්න එහෙනම් අර ජරා මරණ නිරෝධය කියලා කියන්නේ ජාති නිරෝධයට. එතකොට අර ස්කන්ධ බිඳීම ජරා මරණ කියලා අපට මුලින් තේරුම් ගත්ත එක තේරුම් ගැනීමන්නේ. එතකොට ඒ ස්වභාවයම නිරුද්ධ වීම. ජාති නිරෝධී. ස්කන්ධ මිදිච්ච එක නෙමෙයි එතකොට. ස්කන්ධ අපි දැන් ස්කන්ධ මිදිලාම නිරෝධය කියලානේ අපිට දැන් අපි නිරෝධ ආර්ය සත්‍යයක් හොයන්නේ. නමුත් ස්කන්ධ මිදීම නිරෝධ ආර්ය සත්‍ය නෙමෙයි. ස්කන්ධ මිදීම කියන කාරණාවක් නොතිබුනේ. ඒකම ගෝචර වුනේ අන්න ಜಾති ඇති නිසා. එන ಜಾති නිරෝධයෙන් ස්කන්ධ නිරෝධයෙන් කියලා අපි ගත්ත කාරණාව ඒක අන්න හටගන්නේ නේ. අනිරුද්ධ වෙලා යනවා. ඒකට මාර්ගය අරිෂ්ඨාංග මාර්ගය. අන්න ඒ න්‍යාය තමයි මේ ඇති මේ ඇති කල්ලි මේ වේ කියන එක. එහෙම නැත්නම් අපට හම්බෙන්නේ හැම වෙලෙම ඒ ඇති කල්ලි මේ වේ කියලා. අපේ සංකල්පනාවක් නැත්නම් අපේ ප්‍රපංචයක් අපේ මඤ්ඤණාවක් කියලා මේ අපට ගෝචර හැම දෙයක් දැන් ඔය මොන දෙයක් වුණත් මේක ගෝචර වුණේ මට ගෝචර දෙයක් නෙමෙයි මේක අනික හැමදේම සංකල්පයක්නේ මට ගෝචර වෙනවා කියලා කියන්නේ ආත්ම දෘෂ්ටියත් එක්කනේ හැබැයි ප්‍රතිඋප්පන්න බව කියන විග්‍රහය තුලදී මම යෙදිලා නැහෙනේ එහෙනම් මට ගෝචර කාරණාවක් එක්ක නෙවෙයිනේ මේක කල්පනා වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රති ප්‍රතිඋපන්න බව කියන කාරණාව අවබෝධය කියන කාරණාව. සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක් දිටිනිච්ඡානක්කන්ට ඉක්ම අවබෝධය කියන කාරණාව. ඒක මගේ කෝණෙත් එක්ක ගැලපෙන එකක් නෙමෙයි. ඊළඟ එතන මම කියලා කාරණා ඉක්ම වෙලා හැබැයි අපට ඉක්ම වෙච්ච බව අපිට ලැබෙද්දී එහෙම දෙයක් කල්පනා කරන්න බෑ. අපිට ලැබිලාමයි තියෙන්නේ. අපිට මම ඉඳලාමයි තියෙන්නේ. එහෙනම් මට හම්බෙන දෙයක් තමයි කල්පනා කරගෙන යන්න තියෙන්නේ. අර කාරණාව හම්බ වෙන්නේ මේ ප්‍රත්‍යයෙන් උපන් භාවයේ මේ ඉක්මවීමත් එක්ක මම කියන කාරණා ඉක්මවීමත් එක්ක අන්න ඒක තමයි සත්‍ය ඥාණයට ආව කෙනාට මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය මෙන්න මේ දේ ඉක්මවීමෙන් එත මේ ජාතිය ඉක්මවීමෙන් ජරා මරණය කියන ඵලය නොලැබෙන බව මේ ඇති කල්ලි මේ වේ කියන න්‍යායත් එක හම්බෙන්නේ එතකන් අපට හම්බෙන සියලු දේවල් මට හම්බෙන දේවල්. මට හම්බෙන දේ පාදක කරගෙන තමයි අපි මේ නුවණින් ඉමසීම කරගෙන යන්න තියෙන්නේ. එහෙනම් මේ සියලු දේවල් දැන් මම හම්බ වෙලා ලැබිච්ච දේ මට මඤ්ඤණාවක් කරන දෙයක් නෙමෙයිනේ. මම හම්බ වෙලා ලැබිච්ච දේ මට ප්‍රපංචයක් කරවෙන දෙයක් නෙමෙයි. එහෙනම් හැබැයි අපි එතරින් එහා අපට අවිද්‍යාව දක්වාම අපට හම වුණා නම් ඒ නුවණට ගෝචර දෙයක් තමයි මේ ජාතිපත්‍ය ජරා මරණය කියන කාරණාව. එතකන් අපට හම්බෙන්නේ අපේ වඤ්ඤණාවක් එක දෙයක් තමයි. ඉතින් ඒකත් එක්ක තමයි අපට මේ මාර්ගය යන්න තියෙන්නේ. ඒකට තමයි අපට පංචීපාදනස්කන්ධයක් බව ඒකත් තේරුම් ගන්න තියෙන්නේ. ඒකත් අපේ ගෝචර ස්වභාවයක්. අසකන නාසය දිවකය මන කියන ආයතනයකට ගෝචර අපි හිතමු ප්‍රායෝගිකව අසකන නාසය දිවකය මන කියන ආයතනයත් එක්ක ප්‍රායෝගිකව අපට යමක් ගෝචර වෙනවා කියලා. එක්කෝ ස්කන්ධ බුදිලා යෑම එකක් නැත්නම් ස්කන්ධ තියෙන එකක් අපට ලෝකේ මොනවා හෝ දෙයක් ගෝචර වුණාම අපට ඒ ගෝචර වෙච්ච දේ කුමන්ද සකස් වෙච්ච දියා. ජරා මරණ උත්පාදයක්. ජරා මරණේ උත්පාදයක් තියෙනවා. ජරා මරණේ જાතියක් තියෙනවා. ಜಾති ජාතියෙන් ජරා මරණ ජාතිකෝ හොතු වෙනවා. ජාතිය ඉපදීමෙන් ජරා මරණය උපදිනවා. එහෙනම් ජරා මරණෙත් ඉපදීමක් තියෙනවා. මේ ජරා මරණ ඉපදුණු ජාතිය ඉපදීම. එතකොට මේ ජරා මරණය කියන කාරණාව අපට තේරුම් ගන්න සත්‍ය වශයෙන් ප්‍රඥාවට හම්බ වෙන කාරණාවට මේ ඇතිකල්ලි මේ වේ කියන න්‍යායට අනිවාර්යයෙන්ම ආත්ම දෘෂ්ටි ඉක්ම වෙන න්‍යායක් තමයි යට හම්බ වෙන්නේ. හැබැයි ඊට කලින් අපට ඔය ඔය කාරණාවත් එක්ක තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට තමයි අපට එතනින් ගහට නුවණින් ඉමසන්න යන්න තියෙන නුවණින් ඉමසන්න යනකොට ඊට පස්සේ යොමු වෙන තියෙන ඊළඟ කාරණාවට. ඒ කියන්නේ ජරා මරණයටපත් ජාතිය, ජාතියටපත් භවය, භවයටපත් උපාදානය, උපාදාන මෙන්න මේ කාරණා ඔක්කොම ඉමසන්න ඕනේ. එතකොට තමයි අපට අර ජරා මරණේ ඥානං ජරා මරණ සමුදය ඥානං ජරා මරණ නිරෝධ ඥාන නුදුගාමිනී පටිපදාය ඥානං කියන මේ අවිද්‍යාව හම්බ වෙනවා. ඒක හම්බ වීමත් එක්ක තමයි ඉමස්මු සති ඉදං හෝති ඉමස්සුප්පා ඉදං උප්පජිත කියන ඒ න්‍යාය හම්බ වෙන්නේ. දතිරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මටත් ප්‍රශ්නයක් තියෙනවා ඒ මේ කලින් අහපු ප්‍රශ්නෙටම අදාළව එතකොට ස්වාමින් වහන්සේ මේ කෙනෙකුට ජාතිය නැතිවීමෙන් ජරා මරණය නැති වෙනවා කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ නිර්වාණ ධර්මයේ එක සැරයක් හරි අවබෝධ කරගන්න අවශ්‍යයි නේද ඒක වැටහෙන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ ප්‍රශ්නේ මේ විදිහට යොමු වෙන්න ඕනේ. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න ඕනේ කියන කාරණාව. ජාතිපත්‍රීන් ජරා මරණ වෙනවා කියලා අවබෝධ කරගන්නේ හරියටම සෝතාපන්න. එයා සෝතාපන්නයි. ඒක සම්මාදිට්ඨි සූත්‍රය, ඥානවත්තු සූත්‍රය, කෝසම්බී සූත්‍රය මේ හැම එකකින්ම බුදුරණවහන්සේ ඒක පැහැදිලි කරලා පෙන්නනවා. ජාතිපත්‍යෙන් ජරා මරණය ඇති වෙන බව දැකීමම සෝතාපන්න භාවය. ඒ කියන්නේ සම්මාදිට්ඨිපත් වීම. ඒ කියන්නේ ජරා මරණය ඒ විදිහට අවබෝධ වුණා නම් කෙනෙකුට ජාතිපත්‍යෙන් බව කෙනෙක් දැක්කා නම් අන්‍යයාට කියනවා සෝතාපන්නයි කියලා. ඒක හරියට මේ වගේ මම පුංචි උදාහරණයක් දෙන්නම් ඒකට. දැන් අපි දන්නවනේ මේ හැම එකක් එක්කම මේ මේ විග්‍රහ කරන දේ තුළ නিত্য පදනමක් නේ අනිත්‍යයි කියන එක. අනිත්‍යයි කියන කාරණාව දැක්කහම හේතුව නිරුද්ධ වෙලා ඵලයක් නිරුද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ සාක්ෂාත් වෙලා නැහැ. හැබැයි හේතුව නිසා ඵලය හටගත් බවත් හේතු නිරෝධයෙන් ඵලය නිරුද්ධ වෙන බවත් එයාට නුවණ තියෙනවා. ඒක මේ වගේ දෙයක්. දැන් අපි දන්නවා ඕනම කෙනෙක් තමන්ගේ ඇස කන මෙතන ඔය තමන්ගේ කය කියන්නේ මේක බෞද්ධ වෙන්න ඕනේ ඕනම කෙනෙක් දන්නවා මේ කය මැරෙනකොට නැත්තම් මොනවා හෝ ලෙඩක් හැදුනහම නැත්තම් මොනවා හරි හදිසියන තුනකදී විනාශ වෙනවා. නැති වෙනවා. කවදා හරි මේ කය කුණු වෙලා යනවා. නැති වෙනවා කියලා ඕනම කෙනෙක් දන්නවා. එතකොට දැන් ඒ දැනගත්ත කෙනාට අපිට තමන්ට ඔබට ඇවිදින්න කවුරු හරි කිව්වොත් ඔබේ කය කවදාවත් මරණවත් පුණු වෙන්නේ නැහැ. නැති වෙන්නේ නැහැ. ඇහැ නරක් වෙන්නේ නැහැ කියලා ඔබ දෙක පිළිගත හැකිද? පිළිගන්න බෑ. හැබැයි ඔබ මැරලා ඔබේ කය කුණු වෙලත් නැහැ. ඔබට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ නොවුනට කවුරුර ඇවිල්ලා කිව්වොත් ඔබේ මේ ඇහැ කන කය මේ හැම එකක්ම මැරලා කුණු වෙලා යන්නේ නැහැ කියලා ඔබට ඒක පිළිගන්න බෑ. මොකද ඒක ඔබට ඒක ප්‍රත්‍යක්ෂ නොවුනත් තේරෙනවා. ඒක ඥානයක් තියෙනවා. ඒ වගේ තමයි මේ සත්‍ය ඥානයට යොමු වෙන තැනදී සාක්ෂාත් වෙලා නැහැ. සාක්ෂාත් නොවුනට මේ සත්‍ය ඥානයට යොමු වෙන්න ඕනේ. සම්මාදිටියටපත් වෙන්න ඕනේ. මෙන්න මේකත් එක තමයි ඒ කාරණාව හරියටම එයාට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. හැබැයි එතකන් ප්‍රත්‍යක්ෂ කරගැනීම පිණිස මම එකයිර මුලින් ඉඳලම කිව්වේ අපට යෝනිසෝ මනසිකාර්ය කළ යුතු දෙයක් නිතරම හම්බෙද මේ දේශනාවක් කරනකොට අපි හැමෝම හිතන්නේ දේශනාවේදී දේශනාව ඉවර වෙලා ඉවරනාට පස්සේ හරි මට ඒක තේරුණා කියලා සතුටු වෙන්නටනේ හැමෝම හිතන්නේ හැමෝටම හිතන්නේ තේරුණා කියන කාරණාව දේශනාවත් එක්ක ගන්නයි අපි හැමෝම කැමති. ඒ තුලම තියෙන්නේ සක්කාය දිට්ඨියමයි. එයි ඒ කියපු දේ මට තේරුණා කියලා මම කැමති සතුටු වෙන්න. දේශනාවක් හරියට අහන තැනදී බුද්ධ වචනේදී තේරෙච්ච බව නෙමෙයි හම්බ වෙන්න ඕනේ. බුදුරණවහන්සේගේ ධර්ම ඉගෙන ගන්නකොට තමන්ගේ කෝණයට ගැළපෙන්නේ නැති. ඒ කියන්නේ තමන් දන්න ටික නෙවෙයි කියන්නේ. දැන් තමන් දන්න ටික කිව්වොත් නේ ගැළපෙන්නේ. තමන් දන්න ටික නෙවෙයි කියන්නේ. එතකොට තමන් දන්න ටිකට එහා ගියපු දෙයක් හම්බෙනකොට නුවණ තියෙන කෙනාගේ ලක්ෂණය මොකද්ද? තේරුම් ගැනීමට හිතනවා කවුරු එපා කිව්වත් හිතනවා. අර සත්‍යයක් කියලා ඒක දැනගෙන යහන්නේ. එහෙනම් කවුරු එපා කිව්වත් එයා හිතනවා. අන්න යෝනිස මනසිකාරයේ උත්පාදන ගතිය. එයාට කිව්වොත් එහෙම නෑ නෑ ඕක නෙමෙයි වෙන දෙයක් කරන්න කියලා. නෑ එයාට දැන් තමා තුළ ගොඩනැගිලා තියෙන. තවත් ඒක හිතන්න තවත් පාදක කරනු හොයා ගන්නවා. අන්න එවැනි දෙයක් මේ දේශනාවකදී හම්බ වෙන්නට ඕනේ. දේශනාවක් කියනකොට වැඩක් අපට තියෙන්න ඕනේ. කළ යුතු වැඩක්. කළ යුතු වැඩේ තියෙන්නේ කුමක් එක්කද? මනසත් එක්ක. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕනේ. ඒකට උපකාරක කරුණු තව හොයාගන්න ඕනේ. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ තමයි අපට මේ බුද්ධ වචනයකදී සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි කියන කාරණාව හම්බ වෙන්නේ. ඉතින් පටිච්චසමුප්පාද විග්‍රහ කරන හැම තැනකදීම විග්‍රහ වෙන්නේ ඔය පත්‍ය හරියට දැක්කනම් ඒ යාට කියනවා සෝතාපන්නයි කියලා. ධාතිය නිසා ජරා මරණ මේ ඇති කල්ලි මේ වෙයි කියන ආරණ්‍යය එක හරියටම හම්බ වුණා නම් ඒ දෙක හරියටම දැක්කනම් එයා සෝතාපන්නයි. හැබැයි අපට තේරෙච්ච කෝණිය ඔස්සේ අපි නුවණින් විමසගෙන විමසගෙන යන දෙයක් අපට හම්බ වෙන තැන අන්න එයා තමයි ඒ මගට යොමු වෙච්ච කෙනා. කියන්නේ ඒ කියපු කාරණා තේරුම් ගැනීම පිණිස යොමු වෙච්ච කෙනා. එයා ඇත්තට මේ ඒකත් එක්ක අලුතෙන් හතුරු වෙන්න දෙයක් නැහැ. එයාට වැඩේ හම්බෙලා, කළ යුතු දේ හම්බෙලා. එයාට අහපව් මේ හරි දැන් මම කළ යුතු දේ කරනවා කියලා හිතන්න දෙයක්වත් නැහැ. මොකද එයාට යමක් කරන්න තියෙනවා. අන්න ඒ දේ මේ ධර්මයේත් එක්ක හම්බ වෙන්න ඕනේ. තේරුවන් සරණයි. අවසරයි සයන්හන්ස. මේ පටිච්චසම්පාදය ගැන සයන්හන්ස දැන් මේ දේශනාවේදී කියුණා වහන්සේ දැන් මේ පංච උපාදානස්කන්ධය ඒ කියන්නේ ආයතන ඇස කියන ඒවා වේදනා සංඥා ඒ කියන්නේ දැන් අපි තුමු මේ මේ ආයත් පටිසම්පාදයේ තියෙන අංග 12ම ඉන් මඤ්ඤනා ප්‍රපඤ්ඤ ප්‍රපංච වශයෙන් එතකොට ඒ ඒ සියල්ලම සනස ප්‍රපංචනං එතකොට සනස අපි ඒක කොහොමද ඒක අපිට ඒ කියන්නේ විද්‍යාව උපදවා ගැනීමට ඒක ඒවත් ප්‍රපංචනං ඒක අපි කොහොමද ඒක යොදාගන්නේ ඒකෙන් විද්‍යාවක් ඒ කියන්නේ තියෙන අවිද්‍යාවම නැති කරගන්න ඒවත් අවිද්‍යාව නිසා ඇති වෙලා තියෙන කාරණා නම් ඒක ගැන පොඩ්ඩක් සානස ඒක පැහැදිලි කරලා දෙන්න. ත්‍රිවන් සරණයි. දැන් එතනදී පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරේ අපට ගෝචර වන්නේ හැම වෙලෙම. අන්න ඒක හොඳට මම මතක් කරා අපට ගෝචර වන්නේ. මටනේ ගෝචර වන්නේ. එතකොට මට ගෝචර වන්නේ හැම වෙලෙම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සිදුවෙච්ච වැඩපිළිවෙලක ගොඩනගිච්ච මට. අපි දැකලා නැහැ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර සංකාරපත්තියෙන් විඥාන විඥානපත්තියෙන් නාම රූප බව දැකලා නෙමෙයි තියෙන්නේ අපට හම්බ වෙලා තියෙන්නේ හැම වෙලෙම අවිද්‍යාවෙන් යුක්ත මම කියලා දෙයක් මට හම්බ වෙලා එතකොට දැන් මේ ඔක්කොම බුදුරණවහන්සේ ඒකයි සංස්කාර කියලා පැහැදිලි කරනවා. සංකතං අபிසංකරොන්ති රස්මා පික්වේ සංඛාරත උච්චති කියලා පංච උපාදාන ස්කන්ධෙටම කියනවා. එකක් නෙමෙයි රූපං රූපත්තයි කියලා. දැන් සංස්කාර වෙනම විග්‍රහ කරලා පෙන්නන සංස්කාර, රූපේ වෙනම විග්‍රහ කරලා පෙන්නන රූපේ. නමුත් සංස්කාර විග්‍රහ කරද්දී රූපය සංස්කාරයක්, වේදනාව සංස්කාරයක්, සංඥාව සංස්කාරයක්, සංස්කාරය සංස්කාරයක්, විඤ්ඤාණය සංස්කාරයක්. අන්න වගේ තමයි අපට මේක වෙන්ගෙන් වශයෙන් තේරුම් ගැනීම තියෙන යන්නට තියෙනවා. හැබැයි අපට මේ ඔක්කොම හම්බුනේ අපි අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර විඥාන නාම රූප මේ ප්‍රත්‍ය බවක් නොදකපු නිසා දැන් මට හම්බෙච්ච දෙයක් මේක. මට ගෝචර වෙච්ච දෙයක් මේක. එහෙනම් මට හම්බ වෙච්ච මට ගෝචර වෙච්ච දෙයක් මම ඉන්න පදනමදී මට හම්බ වුනේ කොහොමද? මේ න්‍යායක් හම්බ නොවිච්ච නිසායි මට හම්බ වෙලා තියෙන්නේ. මමත් එක්කයි මේ හැම එකක්ම තියෙන්නේ. මමත් එක්ක තියෙන සියලු දේවල් මඤ්ඤණාවල්. මමත් එක්ක තියෙන දේවල් ප්‍රපංචේවල්. බුදුරණවහන්සේ යවකලාප සූත්‍රය මේක ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා. මොන විදිය දෙයක් ආවත් ඒ සියල්ලක මඤ්ඤණා ප්‍රපංච. ඒ දේ ඉක්මවන්නේ නේ. හැබැයි ඒ දේ ඉක්මවන්නේ මට හම්බ වෙච්ච අවිද්‍යාව හරි මට හම්බෙච්ච සංකාරය හරි විඥානය හරි නාම රූපේ හරි සලආයතන හරි පස්සේ හරි වේදනාව හරි තණ්හාව හරි උපාදානය හරි ජාතිය හරි ජරා මරණය හරි දැන් මටනේ හම්බ වුනේ එහෙනම් මට හම්බෙච්ච දේ මෙන්න මේක එක නුවණින් විමසනකොට මම නොලැබිච්ච තැනනේ මේ න්‍යාය හරියටම හම්බ වෙන්නේ. එහෙනම් මම නොලැබිච්ච මම නොලැබෙන මේ න්‍යායත් එක්ක පටිච්ච සමුප්පාදෙත් එක්ක මම කියන කාරණා විදෙන්නේ නැහැ. අපට හම්බුනේ වෙයි මට. එහෙනම් මට හම්බුන සියල්ල දෙයක්ම කුමක්ද? මඤ්ඤණාවක්. මට හම්බෙච්ච තැනෝ යන්න තියෙන. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ හැම එකක්ම. දැන් ජාතිය හොයාගෙන යන කෙනාට ඒකත් එක්ක නුවණින් මොසනත. ජරා මරණ හොයාගෙන යන කෙනාට ඒකත් එක්ක. එතකොට මේ හම්බ වුනේ කොතනින්ද? මට හම්බෙච්ච දෙයක් ඔස්සේ. එහෙනම් මට හම්බෙච්ච දේ මොකද්ද? මඤ්ඤණාවක්. මම ওই කාරණා නොදකීමත් එක්ක. හැබැයි නුවණින් විමසකන යනකොට ප්‍රඥාව මෝරනකොට එතන ප්‍රඥාව වැඩෙන්නට ඕනේ. ප්‍රඥාව වැඩෙනකොට මම දාගන්න සංකල්පයක් නෙවෙයි මේ ජාතිය හරි ජරා මරණය හරි මේ කියන කාරණා. මම දාගන්න සංකල්පයක් නෙමෙයි. මොකද ඒ න්‍යාය දකිනකොට මම කියන කාරණාව ග්‍රත්‍යක වැරදි කියලානේ හම්බ වෙන්නේ. ඒක මම නෙමෙයි හිතන්නේ. මම කියලා ගත් එක වැරදි කියලා මම දාන නිගමනයක් නෙමෙයි. මම දාන නිගමනයක් නම් මම කියලා ගන්න එක වැරදි කියලා ඒක යෙදෙන්නේ නේද? අයි මම ඉඳලා කොහොමද මම නිගමනයක් කරන්නේ? මම කියලා ගත් එක වැරදි කියලා. එහෙමනම් ඒ පත්‍ය උප්පන්න භාවය දැකීමම මම නොලැබීමයි මම නොලැබීම කියන කාරණාව මම හිතන එකක් නෙමෙයි. හැබැයි මට දැන් ගෝචර සියලු දේවල් එකයි මම මේ මාර්ගය යොමු වෙන්නේ. එහෙනම් මට ගෝචර වන්නේ මගේ මඤ්ඤණාවක් ප්‍රපංචයක් කර වෙන මොකද්ද? මට ගෝචර වන්නේ. හැබැයි පත්‍යපන්න භාවය හම්බ වෙනකොට මම ඉක්ම වෙලා අන්න එතනදී මගේ ගෝචරත්වයක එක විග්‍රහයක් නෙමෙයි තියෙන්නේ. ඒක තමන් තුළ ඇතිවෙච්ච නුවණින් සාක්ෂාත් කෙලියක්. ඉතින් ඒ නිසා අතන තියෙන සම්පූර්ණ මම ගෝචර කරගත්ත දෙයක්. මම ගෝචර කරගත්ත දෙයක් නැතුව අපිට කවදාවත් හිතන්න යන්න බෑනේ. නුවණින් ඉමසන්න යන්න බෑනේ. නුවණින් ඉමසන්න යන්න තියෙන්නේම සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානකන්ත කියන රාමුවට මට ගෝචර වෙච්ච දෙයක්මයි. එතනින් එහා දෙයක් නෙමෙයි. මොකද මම ඉන්න නිසා. එහෙනම් ඒක පාදක කරගෙන නුවණින් විමසනකොට අර සද්ධාරති අනුසව ආකාර පරිිතක්ක දිඨිනිච්ඡානක්කන්දි රාම ඉක්මවලා මමත් නොලබෙනකොට අන්න යා තේරුම් ගන්නවා මෙන්න මේ ීමස්මින් සති ඉදං හෝති ීමස්සුප්පල ඉදං උප්පජිති කියන න්‍යාය ප්‍රඥා චක්කුසය එක්ක අනාත්ම දර්ශනියත් එක්ක එයා තේරුම් ගන්නවා. ඒ නිසා තමයි මේ කාරණාව අපි ප්‍රායෝගික න්‍යායකික යන්න තියෙන්නේ. සංකල්පයක් එක නෙමෙයි. ප්‍රායෝගික න්‍යාය මට හම්බෙච්ච දෙයක්. සංකල්පයක් එක්ක හිතන එකත් ඒකත් තව පැත්තකින් මට හම්බෙන එකම තමයි. නමුත් අපි ආය සංකල්ප හදාගන්න එකනේ. සංකල්පයක් බව කියන එක මට හම්බෙන්න ඕනේ. මේ හැම එකක්ම ප්‍රායෝගිකත්වයත් එක්ක නුවණින් විමසගෙන යනකොට ප්‍රඥාවදී Tamanට දර්ශනයකට පත්වන දෙයක් එහෙම නැතුව සංකල්පනාවක් නෙමෙයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මගේ ප්‍රශ්නය මේ ධර්මය විමසා ප්‍රඥාව දිනු කිරීමේ ක්‍රමය ගැන ඉස්සෙල්ලා ආනාපාන සතිය භාවනාව කරලා යම් ප්‍රමාණයක් සිත නීවරණ යටපත් කරෝ දමනය කරලා ඊට පස්සේ යෝනිසෝ මනසිකාරෙන් ධර්මය විමසා ප්‍රඥා දිනු කිරීමේ ක්‍රමයද හොඳ නැත්නම් කෙලින්ම බන අහපු වෙලාවෙම මේ එකපාරටම ඒ බන අහපු බන ගැන ධර්මය විමසා ප්‍රඥාව දිනු කිරීම ක්‍රමයද වඩා දියුණුව ලැබෙන්නේ. මම අහන්නේ මොකද එක ක්‍රමයකින් හිත නීවන නීවරණ යම්තාක් দমনය කළා හින්දා හිත එහෙ මෙහෙ දුවන්නේ නැහැ. ඒ ඒ අවස්ථාවේදී ප්‍රඥාව මේ ධර්මයේ විමසා ප්‍රඥාව දිනු කිරීම වඩා වෙහෙසි කියලා මට තීරණය නිසායි මම ස්වාමින් වහන්සේගේ මේ ප්‍රශ්නේ අහන්නේ. දෙවන් සර්ණයි බොහොම තෙන්. සර්ණයි. ඒකද ඇත්තට මම මේ විශේෂයෙන් මුකුත් කියන්නේ සමන්ත කැමති විදිහට ඒක හිතෙනව නම් කරාට කමක් නැහැ. හැබැයි මම තව කාරණාවක් කියන්න කැමති මේ විදිහට. ඔන්න හිතන්න හිත ගිනිගත්තාම කෙනෙකුගේ නැත්තම් අපි හිතමු ඇඟ ගිනි ගත්තා, ඇඳුමට ගිනි ගත්තා, හිස ගිනි ගත්තා. දැන් මෙයා ඉස්සරලාම කරන්නේ කෑම කන්න යන එකද, රස්සාවට යන එකද, නැත්තම් දරුවෝ ගැන බලන එකද, වෙන මොකක් හරිද නැත්නම් ගින්න නිවා ගන්න එකද කියලා හොඳට කල්පනා කරලා බලන්නට ඕනේ. හිස ගිනි ගත්ත කෙනෙක්, ඇඳුමට ගිනි ගත්ත කෙනෙක් කරන්න යන්නේ කන්න කෑම කන්න යන එකද නැත්නම් ළමයි බලන්න යන එකද වෙන මොකක්ද කියලා බලන්නට ඕනේ. හිත ගිනිගත්ත කෙනාට දැන් ප්‍රකට දැන් අවශ්‍ය දැන් කුමක්ද කළ යුත්තේ කියන එක Tamanටම එයාට එනවා එයාට තේරෙනවා එහෙනම් එයා ඒක කරන්න යනවා ඊට පස්සේ තමයි අතුරු දේවල් කරන්නේ අන්න ඒ වගේ ධර්මයේ අහපු තැනදී ධර්මය හිමත් එක්ක ඒ අවස්ථාවේ Tamanට ප්‍රායෝගිකව කළ යුත්තක් හම්බ වෙනවා නම් ඒ කළ යුත්ත කරන්නට ඕනේ ඒක තමයි ඇත්තරම කළ යුතු කාරණාව. වෙන දෙයක් නෙමෙයි. Tamanට ප්‍රායෝගිකව ආධ්‍යාත්මය තුලින් නුවණත් එක්ක කළ යුතුමක් හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන දේ කරගෙන යන එක තමයි ආරියටද ගින්න ඇඟේ ගින්න ගත්ත කෙනා ඉස්සල්ලාම කරන්නේ කුමක්ද කියන කාරණාව වගේ තමයි. ඉතින් ඒ නිසා ඒක ඒ විදිහට තේරුම් ගන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපිට මේ වර්තමාන මොහොත අවබෝධ කරන්න පුළුවන් ද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. වර්තමාන මොහොත දැන් අපට අත්‍තරම අපි හිතමු උදාහරණයක් හැටියට බද්දේ රත සූත්‍රය කතා කරනවා අතීතං නාන්නවා ගමෙය නප්පටිකං අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං චේව ධම්මං තත් සත්‍ය විපස්සති අතීතය නිරුද්ධ වෙලා ඉවරයි අතීතය කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයකට. අනාගතය අවිල්ල නැහැ. අනාගතය කියන්නේම ආපු නැති දෙයකට. වර්තමාන මේ මොහොත. වර්තමාන මොහොත කියන්නේ මොකද්ද? වර්තමාන මොහොත කියන්නේ අතීතයක් තිබුණ නිසා අතීතය කියලා විවහාර කරන්නේ දැන් තියෙන එකට නෙමෙයි. නිරුත්තරට සූත්‍ර පැහැදිලි කරනවා අතීතය කියන්නේ නිරුද්ධන් විපරණතං. අතීතය කියලා කියලා විවහාරයම අතීතය කියන්නේ නිරුද්ධ ඉපරණත නැති වෙච්ච දෙයකට. අතීත කියන ප්‍රඥප්තිය. අනාගත ප්‍රඥප්තිය අපාත භූතක් හට නොගත් දෙයකටයි අනාගත ප්‍රඥප්තිය. ඒතර අතීතයක් තියෙනවා කියලා කියන්නේ අතීතය කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයකට. එතකොට විවහාරය අතීතය. එතකොට අතීතය තිබ්බා. අතීතය නිරුද්ධ වෙච්ච දෙයකට විවහාර කරන්නේ. අනාගත විවහාර කරන්නේ හට නොගත් දෙයකට. එහෙනම් මොහොතක් තිබුණා කියන්නේ මොකද්ද? දැන් කියන්නේ මොකද්ද? දැන් කියන්නේ අතීතයක් තිබිච්ච නිසා අනාගතයක් එන නිසා මොහොතක්. දැන් අපට මොහොත දැන් මොහොතක් කියලා දැන් මට හම්බ වුණා නම් මොකද මොහොත දැන් ෂණය කියලා ඔක්කොම විග්‍රහ කරන්නේ දැන් මට හම්බ වෙච්ච දේත් එක්ක. ඒ අතීතයයි අනාගතයයි සාපේක්ෂව. මේ ඔක්කොම සාපේක්ෂ බලන දෙයක්. එතකොට එහෙනම් මේ මට හම්බෙච්ච දේ ඔස්සේ තමයි විමසන්න යන්න තියෙන්නේ. මාර්ගයට බහින්න තියෙන්නේ. යොමු වෙන්න තියෙන්නේ Tamanට දැන් ගෝචර ప్రత్యක්ෂ කාරණාවත් එක්ක. ඒ තමයි මොහොත ෂණය වර්තමානයේ කියලා අපි ඕන විදිහකට ගන්න දේ. හැබැයි මේ ගත්ත කවුද? මම මට හම්බ වුණේ. ඇත්තට මට අතීතේ හම්බ වෙන්නේ නැහැ. අතීතේ මගේ නිරුද්ධ දෙයක් ඔසේ සංකල්පනාවක්. අතීත කියන දේ අතීතය කියන්නේ නිරුද්ධ දෙයක් ඔසේ කරන සංකල්පනාවක්. අනාගතය කියන්නේ හට නොගත දෙයක් ඔසේ තියෙන සංකල්පනාව. එහෙනම් මට දැන් මොහොතක් සෙනයක් වර්තමානයක් දැන් හම්බ වෙනවා. දැන් ඒක තමයි ප්‍රත්‍යක්ෂය. දැන් මේක ඔස්සේ නෝනින් විමසන තැනදී හේතුප්‍රත්‍ය බව දකිනකොට හේතුප්‍රත්‍යදී හම්බුනහම මමත් ඉක්ම වෙලා මොහොතකුත් ඉක්ම වෙලා ශරණයකුත් ඉක්ම වෙලා දැනුත් ඉක්ම වෙලා එතකොට ප්‍රතිඋප්පන්න බවක් විතරයි මොහොත ශරණය දැන් ඉක්ම ඉක්ම වෙච්ච තැන මොහොතට ශරණයට දැන්ට සාපේක්ෂව අතීතයක් තිබ්බේ මොහොතට ශරණයට දැන්ට සාපේක්ෂව අනාගතයක් තිබ්බේ අතීත අනාගත වර්තමාන කියන කාලාත්‍රේ මම නිසා මට මොකට වෙච්ච නිසා. එහෙනම් මේ ඔක්කොම ඉක්ම වෙලා. පත්‍යුප්පන්න බව ඉමස්මින් සති ඉදන් හෝති කියන න්‍යාය මේක හම්බුනහම ඒ කාලත්‍රය ඉක්ම වෙනවා. අපිට අපි කාලත්‍රයේදී තමයි මේක දාගන්න හදන්නේ හැම වෙලෙම. කාලත්‍රයකට මේක දාගන්න හදන නිසා තමයි අපිට ආරණ්‍යය හම්බෙන්නේ නැත්තේ. මොකද අපිට හැම වෙලෙම දෙකක් හම්බෙනකොට කරුණු දෙකක්. එකකට ලං වෙලා යන්නේ හම්බෙන්නේ. එතකොට ඒක මේක හැටියට හම්බෙන්නේ අපට මොහොත ශනේ හම්බෙනකොට ජරා මරණ නම් ප්‍රත්‍යක්ෂයේ ශනේ ජරා මරණ නම් අතීතන අතීතයේ ඊළඟ කලින් ශනේ જાතිය. જાතිය දැන් ශනේ නම් අනාගත ශනේ ජරා මරණේ. ඒ ශනේ තප්පරේ කෝටි ප්‍රකෝටි පංගුවක් වෙන්න පුළුවන්. ශනේ. හැබැයි පටිච්චසමුප්පාදේ ශනියත් එක්ක නෙමෙයි තියෙන්නේ. ඒ ශනේ හම්බෙන්නේ මට. අතීත අනාගතයක් තියෙන නිසා. පත්‍යුප්පන්න බව හම්බෙන තැනදී පත්‍යෙන් උපම් බව හම්බෙන තැනදී අන්න දැන් ශනය කියන කාරණාව නොයදේ. යෙදෙන්නේ නැහැ. ඇයි දැන් ශනය හම්බුනේ මට මම හම්බෙන්නේ නැහැ. එහෙනම් අතීතය අනාගතය මේ කාලත් ඔක්කොම ඒ මානින ප්‍රඥාති මැනීම ඔක්කොම ඉක්ම වෙනවා. මොකද අතීතය තිබුණේ මටනේ. අනාගතයකුත් මට. මේ ලෝකේ කිසිම ප්‍රඥප්තියක් කතා කරන්න බෑ අවිද්‍යාව සහගත නාම රූප විඥාන කතාවක් නැතුව. අවිද්‍යාව සහගත නාම රූප විඥාන කතාවකට මේ සියලු ප්‍රඥප්ති. එහෙනම් මේ සියලු ප්‍රඥප්ති අන්න අවිද්‍යාව උපදිනකොට ඉක්මවනවා. ඒ කිසිම ප්‍රඥප්තියක් පැනවීමක් යෙදෙන්නේ නැහැ. එහෙනම් අපි මොහොතක් දැන් කියලා මේ කතා කරන හැම දෙයක්ම මට හම්බෙන දේවල්. මේක නෑ කියන එක බෑ. මේක නෑ කියන්න බෑ කාටවත්. නෑ කියන්නේ කොහොමද මට ලැබෙන්නේ තියෙද්දි. මම ඉන්නේද්දි මම හතරන් තියෙද්දි අපි සංකල්පයකින් දාගන්නවා ආයේ මනසයි අරමුණ විඤ්ඤාණ එකතු වෙලා නෑ කියලා එක. ඒකත් මමම දාගත්ත සංකල්පයක්. කොච්චර හිතුවත් සංකල්පයක්. එහෙනම් එහෙම දාගත්ත කියලා යාට ඉක්මවන්න පුළුවන් කමන්නේ ඒත් මමයි. එහෙමනම් වර්තමානයේ මොහොත ශ්‍රණය මේ හැම එකක්ම දැන් මට හම්බෙච්ච දේවල් මට ප්‍රත්‍යක්ෂ දේවල් ඒක මට තියෙනවා. හැබැයි සත්‍ය දකිනකොට මොහොතේ සත්‍යක් නෙමෙයි දැක්කේ. අනාත්මව හම්බුනහම මොහොතේ ඉක්ම වෙලා. මොහොතේ සත්‍යක් නෙමෙයි. හැබැයි අපි හොයාගෙන ගියේ මොහොතේ සත්‍ය. වර්තමානයේ සත්‍ය, ශරීරයේ සත්‍ය හොයාගෙන ගියේ. හැබැයි ඒ හැම මොහොතක් ශරීරයක් වර්තමානයක් ඔක්කොම ආවේ අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාව දුරු වීමදී මොහොත ශරීරයේ වර්තමානයේ අතීත අනාගත මේ සියලු පැනවීම් ප්‍රඥප්ති ඔක්කොම ඉවර වෙලා නාම රූප විඥාන කියන ක්‍රියාකාරීත්වය නිසා තමයි සියලු අධිවචන ප්‍රඥප්තිය හැම දෙයක්ම තියෙන්නේ. මේ ඔක්කොම ඉක්ම වෙනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා එතකොට මේ කාලත්‍රය නැහැ කියලා හිතන එක ඒක සංකල්පනාවක් විතරයි කියලා. ඒ වුණාට යෝනිසෝ මනසිකාරය කරනකොට මේ කාලත්‍රය දැන් ඒ වගේම ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා මේ කාලත්වය කියලා එකක් අපට ඇතිවන්නේ මම කියලා ගන්න නිසා කියලා. එතකොට එහෙම තේරුම් ගැනීම ඒකත් සංකල්පනා ඒකත් වැරදි ස්වාමීන් වහන්සේ දැන් අපිට අවබෝධ වෙනකොටනේ මේක කවදා හරි හරියටම මේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ වුණාට දැන් මෙහෙම හිතුවොත් මේ මේ මම කියලා ගත්ත නිසානේ මේ විදියට මේ කාලත්‍රයක් ඇති වෙලා තියෙන්නේ කියලා. එහෙම හිතන එක ඒකත් එතකොට මේ අර මම නැහැ හරි තාලත්‍රේ නැහැ හරි කියලා හිතනවා වගේම එකක්ද මට එතන හරි ටිකක් අවුලක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි. ඒක අපි ගන්න ඒක අපි නුවණක් නේ. අපි ටික ටික අපිට දැන් මේක දැන් අපි හිතන්නේ දැන් අපි අර දන්නවනේ ශරීර කතාවත් එක්ක අපි කරන්නේ ශනිකෝම එකපාරටම අර අවබෝධ වෙනවා කියලා. එහෙම කන්නේ මේ අපේ නුවණ යම් යම් විදිහට වර්ධනයක් වෙනවානේ. අර වෑමිට උපමා කරන්නේ වෑමිට එකපාරට ගිවිල යන්නේ නෑනේ. වෑමිට ගෙවෙන්නේ කාලයක් ඒ හැමදාම ටික ටික ගෙවිලා ගිහිල්ලා අවසානයේ හොඳටම ගෙවිච්චව ප්‍රකට වන්නේ. ඒ වගේ අපට යම් වැටහීමක් තියෙනවා. හැබැයි ඒ වැටහීම කලින් දේට වඩා ශ්‍රේෂ්ඨයි. හැබැයි මේ වැටහීම ආයෙත් අපේ හැඟීමක් විතරයි. හැබැයි ඒක අර කලින් දේට වඩා වර්ධනයක්. සත්‍යම දැකපු එක නෙමෙයි. නමුත් කලින් හිටපු තැනට වඩා වර්ධනයක් වෙලා තියෙනවා. ඒක නිසා තමයි තේරෙන්නේ. මෙතන මේ මම දාගත්ත නිසා මේක වෙන්නේ කියලා තේරෙනවා වැටහීමක් එකේ. හැබැයි වැටහීම තාම දර්ශනයකට ගිහිල්ලා නැහැ. හැබැයි වැටහීම අපිට හම්බ වෙන දෙයක් කොහොමද? වැටහිච්ච කාරණාව Tamanට තේරෙන එක. ඒකත් එවැනි දෙයක් බව තේරුම් ගන්නට ඕනේ. හැබැයි ඒක කලින් දෙයට වඩා ඊළට යන එක. ඒ වැඩපිළිවෙල එක්ක ක්‍රමානුකූල යන තැනදී තමයි ඒක නිවැරදිවම සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටිනිච්චාරකත් ඉක්මොල අවබෝධයක් වෙන්නේ. ඉතින් එතකන් අපට අනිවාර්යෙන් ඒ ඒ එකම යන්නට වෙනවා. නැතුව අපට කවදාවත් යන්න බෑ. මොකද හැම එකක්ම තියෙන එකක් ප්‍රත්‍යකටගෙන එකක් එක්ක යන්න තියෙන දැන් අපි අර හතවිලි සූට් එක ගත්තොත් නැත්නම් මම අර උදාහරණයක් කියනවා මම කොළඹ යන්න හදනකොට අර මුල් පාරවල යන එක එතකොට මේ එකින් එක ප්‍රතිවි අපි යන්නේ. හැබැයි ඒක ඒක කාරණාවක්වත් නිවැරදිම දේ නෙමෙයි. හැබැයි නිවැරදි දේ කරා යන දේ. කලින් දේට වඩා නිවැරදි දේ කරා යන ස්වභාවයට ළඟයි. කලින් කලින් තිබ්බ දේට දේක වලනකොට. එහෙනම් මේ ප්‍රතිපදාව එක්කම යන්න තියෙන්නේ. ඒක එක්ක නැතුව කවදාවත් යන්න බෑ. ඉතින් ඒ අදහස් එක්ක ඒ අදහස කලින් දේට වඩා අර පුහුණු මට්ටමේදී අපිට මූලික මට්ටමේ තියෙන දේවල්ට ශ්‍රේෂ්ඨයි. තවත් ඒක ඉදිරියට මොකද අපිට කලේ කලේ තියෙන නිසා මේ ප්‍රශ්න ඔක්කොම තව තියෙන්නේ. තවත් ඉදිරියට අපි යොක යොමු කරගෙන යන තැනදී තවත් ඒකේ වර්ධනයක් වෙනවා. ඊළඟට තමයි තමන් කියන කාරණාව ඉක්මවලා මේ කාලත්ව සියල්ලක් ඉක්මවලා මේ සත්‍ය දර්ශනය කර යමුවන්නේ. ත්වන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවට අනුව ජාතිය විස්තර කරන්නේ කන්දානම් පාටිභාවෝ ආයතනනම් පටිලාභෝ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේවා හටගන්නවා. අවිද්‍යා නිරෝධයෙන් හට ගැනීමක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ රහත් වෙන මොහොතේම සම්පූර්ණයෙන් අවිද්‍යාව දුරු කරලා තියෙන්නේ එතකොට ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේට ක්ලේශ පරිනිර්වාණය ස්කන්ධ පරිනිර්වාණය කියලා දෙකක් ගැනීම ගන්නකොට ඒක ප්‍රපංච ගානයට යනවලු ස්වාමීන් වහන්සේ කරුණා කළා මේක පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. පෙරවන් සරණයි. මේක ඇත්තටම ඔහොම වචනයක් බුද්ධ දේශනාවේ නෑ. ඔක තියෙන්නේ බුද්ධ දේශනාවේ තියෙන්නේ සෝපාසස සහ අනුපාසස කියලා පරිනිබ්බන් ධාතු දෙක විග්‍රහ කරන්නේ සෝපාදිශේෂ අනුපාදිශේෂ. එතකොට සෝපාදිශේෂ හෝ අනුපාදිශේෂ කියන කාරණාව තේරුම් ගන්න කලින් ඉස්සෙල්ලාම හම්බෙන්න ඕනේ පරිනිබ්බාන කියන එක. මොකද පරිනිබ්බාන කියන එක තමයි විග්‍රහ කරන්නේ සෝපාදිශේෂ අනුපාදිශේෂ වශයෙන්. එහෙනම් සෝපාදිශේෂ හෝ අනුපාදිශේෂ නෙමෙයි තේරුම් ගත යුත්තේ පරිනිබ්බාන කියන එකයි. පරිනිබ්බාන කියන එක තේරුම් ගත්තට පස්සේ සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ විග්‍රහය තේරුම් ගන්නට ඕන නැත්තේ. එහෙම නැතුව සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ විග්‍රහය තේරුම් අරගෙන පරිනිබ්බාන තේරුම් යන්න ගැන එක නෙමෙයි මේ දෙන්නට ඕන නැත්තේ. මොකද පරිනිබ්බාණයේ කොටස් දෙකක් වෙන් කරන්නේ. එහෙනම් පරිනිබ්බාණය තේරුම් ගන්නට අපි යොමු වෙන්න ඕනේ. පරිනිබ්බාණය මොකද්ද කියන එක. පරිනිබ්බාණියට හම්බ වෙන්නේ නිවීම, නිරෝධය, නිබ්බාණය හම්බ වෙන්නේ හටගත් ආකාරය දැකපු තැනදී හටගත් දේ හම්බෙච්ච තැනදී උදාහරණයක් හැටියට කියනවා නම් ගින්න නිවීම නිවි ගින්නක් නිවිච්ච බව හම්බෙන්නේ ගින්නක් පත්වෙච්ච බව දැක්කාට පස්සේ පත්වෙච්ච ගින්න නොදකින්න කෙනෙකුට නිවිච්ච ගින්නක් කතා කරන්න බෑනේ කොහොමද යෙදෙන්නේ නිවිච්ච ගින්න ගින්නක් නිවිච්ච බව හම්බෙන දැන් අපි හිතමු මගේ කුටි ඉස්සරහා ගින්නක් පත් වෙන මං මේ අහන අයට කියනවා මගේ කුටි ඉස්සරහා ගින්න නිවුණා කියලා. කාටවත් ඒක ගෝචර නැහැ. හැබැයි ඔබ දැක්කනම් ගින්න පත් වෙනවා අන්න නිවිච්ච එක නිවන බව හම්බෙන. එහෙනම් නිවීම තේරුම් ගන්න ඉස්සල්ලාම තේරුම් ගන්න වෙන මොකද්ද? හත්පත් වෙන හැටි. අන්න එහෙනම් හට ගන්න හැටි. එහෙනම් පටිච්ච සමුප්පාදය හට ගන්න ආකාරය තේරුම් නොගන්න තකල් යම් කිසි කෙනෙක් නිවන ගැන හිතනවා නම් ඒ සියල්ලම ප්‍රපංච විතරක් නෙමෙයි දෘෂ්ටි. එතකොට පටිච්චසමුප්පාද හරියට තේරෙන්නේ කාටද? සෝතාපන්න කෙනාට, සේකයට. එහෙනම් සේක වෙනකම්ම නිවන ගැන හිතන දේවල් ඔක්කොම දෘෂ්ටි. සියල්ලක්ම ප්‍රපංච. අන්න කොටක සූත්‍රයක ලස්සනට පැහැදිලි කරනවා. සලායතන නිරුද්ධ වුණාම යමක් ඇතිද කියලා අහනවා. ඔහොම අහන්න එපා කියනවා. සලායත නිරුද්ධ වුණාම යමක් නැතිද කියලා අහනවා. ඔහොම අහන්න එපා කියනවා. සලායත නිරුද්ධ වුණාම යමක් තියෙනවා නැහැ කියලාද කියන්නේ. ඔහොම අහන්න එපා කියනවා. සලායත නිරුද්ධ වුණාම යමක් තියෙන්නේත් නැහැ නැත්තේත් නැහැ කියලාද කියන්නේ. ඔහොම අහන්න එපා. උත්තරයක් දෙන්න එහෙම අහන්න එපා කියනවා. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා සලායත නිරෝධයෙන් යමක් ඇතිද කියලා අහන දේ ප්‍රපංච නොකලියුත්තක් ප්‍රපංච කිරීමක් සලායත නිරුද්ධුනහම යමක් නැතිද කියලා අහන දේ ප්‍රපංච නොකලියුත්තක් ප්‍රපංච කිරීමක් සලායත නිරුද්ධීමේ යමක් ඇතිද නැතිද අහන දේ ඇත්තෙත් නැද්ද නැත්තෙත් නැද්ද අහන දේ ප්‍රපංච නොකලොත්තක් ප්‍රපංච කිරීම. සලායත නිරෝධෝ ප්‍රපංච නිරෝධා ප්‍රපංච නිරෝධ වුණාම සලායතන නිරුද්ධ වෙන මේ මේ විග්‍රහය ගොඩක් ලස්සනට තේරුම් ගන්න පුළුවන්. දැන් අපට හැම වෙලෙම තියෙන්නේ නිරුද්ධ වුණාම කියන කාරණාවක් අපට ඉතුරු වෙන තියෙනවද නැද්ද ප්‍රශ්නයක් ඕක ඔය කාරණාවම ප්‍රපංචයක්. ඒ කාරණාව එන්නේ මානසික සංකල්පයක් නිසා. ඒකයි මේ ධර්මයට අති තීක්ෂණ භාවයක් ඕනේ. අති තීක්ෂණ භාවයක්. ඒකයි මේ ධර්මයේ කන් යමාගෙන සාවධානව ඒ කියපු විදිහට ඉගෙන ගන්නකොට මේ තීක්ෂණ භාවයත් එක්ක මේක යන්න තියෙන්නේ. එතකන් අපි මොනවා හෝ පැත්තකට අපි ලං වෙනවා. ඒ මොනවා හෝ පැත්තකට ලං වෙලා අපි ඒකත් එක්ක දෘෂ්ටිගතක වෙනවා. ඒක ස්වභාවය. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ඒ ධර්මය හරියට අහගෙන යන තැනදී ওই ප්‍රපංච සියල්ලක්ම ඉක්ම වෙලා යනවා. එහෙනම් අර සියලු දේ ප්‍රපංච මඤ්ඤණා හැඟීමයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තේරුණා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ හැවුවේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාට අවිද්‍යාවේ පටිච්චසමුප්පාදය පටිච්චසමුප්පාදයක් යෙදෙන්නේ නැහැනේ ස්වාමීන් වහන්සේ ඒ වුණාට මේ සමහර පොත්වල දැන් ඒ ප්‍රත්‍ය ධර්මයක් යෙදෙන්නේ නැති වුණාට සමහර පොත්වල ওই වචන දෙක ලියලා කියනවා ඒකයි ස්වාමීන් වහන්සේ ඒක निराකරණය කරගන්න තමයි ඇහුවේ තේරුණා ස්වාමීන් වහන්සේ පෙරවල් කරමයි තේරුවන් සන්නදී ඒ විදිහට මොන වගේ විග්‍රහ කරලා දුන්නත් අපි බලන්නට ඕනේ ඇත්තේ ප්‍රායෝගික ඇත්තට බුද්ධ වචනයට සාපේක්ෂව ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපි යොමු වෙන්නට ඕනේ බුද්ධ වචනයට බුද්ධ වචනයත් එක්ක විතරමයි වෙන කිසි දෙයක් එක්ක නෙමෙයි. එතකොට ඒක අපේ ජීවිතයේ ප්‍රායෝගිකව යෙදිය යුතු දෙයක් වෙන්නට ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දැනගත්තා කියලා එමෙතන සංසාර චක්‍ර ක්‍රියාවලිය දැනගත්තා කියලා සෝහන් මාර්ගඵලය ලබන්නේ නෑ නේද සමින්නස මොකද කාංකා විතරණ විසුද්ධියේදීනේද මේ සංසාර චක්‍ර ක්‍රියාවලිය දැනගන්නේ එතකොට සමින්නස ඒක එහෙමනම් අපි ඉස්සරහට මොනවද තව කරන්න ඕන සමින්නස චරවසරණයි බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨි සූත්‍රයේ ඊළඟට ඥානවත සූත්‍රයේ මේ හැම එකම විග්‍රහ කරලා පෙන්නනවා සෝතාපන්න මේ සම්මා මේ පටිසමුපාද න්‍යාය මේක දැකීමම සෝතාපන්න බව. නමුත් කාංකා විතරණ විසුද්ධියේ හිම දෙයක් නැති බව බුද්ධ දේශනාව කොතනකවත් නැහැ. මම ඒකයි හැම වෙලෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු දේශනාව බුද්ධ වචනයේ මූලික බුද්ධ වචනේ එක විතරමයි අපට මේ මාර්ගයේ තියෙන්නේ. මූලික බුද්ධ වචනේ එක්ක අපි යොමු නොවුනොත් අපට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. ඒකයි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අපි හැම වෙලෙම සංකල්පයක් ඔස්සේ විතරයි අපි තේරුම් අරගෙන තියෙන්නේ. සංකල්පයක් ඉක්මවලා නෙමෙයි. කාංකා විතරණ විසුද්ධියක් ගැන බුදු දේශනාවේ තියෙන හතවිනිත සූත්‍රය විතරයි. හතවිනිත සූත්‍රයේ ඒ කාරණා කොතනකවත් විග්‍රහ කරලා නැහැ. එතකොට අපි කොහොමද එහෙම නිගමනය කරන්නේ? ඒ හතවිනිත සූත්‍රය ඇත්තටම පැහැදිලි කරන්නේ සෝතාපන්න වෙන්න අහන ප්‍රශ්නයක් නෙමෙයි. හතවෙනි සූත්‍රයේදී පැහැදිලි කරන ආශවක්ඛය මොකද්ද කියලා. එතන කොතනකවත් හතවෙනි සූත්‍ර විග්‍රහ කළා නෑ. ආ මෙතෙන් දාහම සෝතාපන්න, මෙතෙන් දාහම සකදාගාමි, මෙතෙන් දාහම අනාගාමි, මෙතෙන් දාහම අරහත්. අරහත්ත්වයේ විතරයි කියලා තියෙන්නේ. මේ ඔක්කොම ඉක්මනම අරහත්ත්වේ. නැතුව මේ කොටස් කරලා හොතාපන්න සද්ධානුසාරේ ධම්මානුසාරේ එහෙම විග්‍රහයක් නැහැ. එතන විතරයි ඒ කාරණාව තියෙන්නේ. ඉතින් අපි අද ඒක ලකුවට අරගෙන අපි විවිධ පర్యాయවල විග්‍රහ කරලා මේ අපි විතරක් නෙමෙයි ඇත්තටම අවුරුදු 2000 ගානකට පරණ කාලින ධර්ම. ඒ කියන්නේ බුදුන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ එක එක අයගේ ජීවිච්ච දේවල් වල ඒ විග්‍රහ කරගෙන එනවා. හැබැයි මූලික බුද්ධ වචනයත් එක්ක බලන්නට ඕනේ ඔක කොතනද කොහොම විග්‍රහයක් තියෙනවද කියලා. අපි මූලික තැන මූලික බුද්ධ වචනෙට දෙන්නට ඕනේ. අද ගොඩාක් වෙලාවට අපිට එක මූලික බුද්ධ වචනේ නෙමෙයි වෙන දෙයක් ඒ නිසා අපි ඒකට සාපේක්ෂව බුද්ධ වචනේ ගලපනවා. හැබැයි මූලික බුද්ධ වචනයත් එක්ක බැලුවොත් අපට අර එකක්වත් අදාළ වෙන්නේ නැහැ. ඒතර මූලික බුද්ධ වචනේ ඒකාංකා විතරන විසුද්ධිය ගැන එහෙම විග්‍රහයකුත් නැහැ. එහෙම දෙයක්කුත් නැහැ. ඊළඟට මූලික බුද්ධ වචනේ පටිසමුපාද ගැන ලොකු ගැඹුරු විග්‍රහයක් තියෙනවා. ඒ ගැඹුරු විග්‍රහය අවබෝධ වීම සම්මාදිට්ඨිය බවත් පැහැදිලි කරලා පෙන්නනවා. ඉතින් ඒ නිසා මූලික බුද්ධ වචනයට ඉස්සලා යමු වෙන්න තෝනේ. ඊට පස්සේ තමයි අපි අනිද්දයකට කල්පනා කරන්න උපකාරයක් වෙන යම් පමණකට ඒත් ඇත්තටම කතන්දරයක් වගේ දෙයක් ගත්තට කමන්නේ අනිද්දයක් ගන්න ගියොත් අපි යන්නේ ප්‍රඥාව වර්ධනය නොකරගෙනනේ මොකද ඔය ප්‍රඥාවට නිගෝචරවන්නේ මොකද යමෙක් ධර්මයේ අවබෝධ කරගත්තා නම් ඔන්න බුදුරජාණන් වහන්සේ කාලේ ශ්‍රාවකයෝ ගැන හිතලා බලන්න. ඒ කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, මුගලන් ස්වාමීන් වහන්සේ, මහා කච්චාන ස්වාමීන් වහන්සේ මේ හැම ස්වාමීන් වහන්සේ නමක්ම ධර්මයක් ඉස්මතු කරලා තියෙන බුද්ධ වචනයෙන් එහා දෙයක් නෙමෙයි. ආයෙත් බුද්ධ වචනයක්මයි. වෙන එතනින් එහා දෙයක් ඉස්මතු කරලා නැහැ. එතකොට එහෙනම් ඒ බුද්ධ වචනයෙම අපි ආයෙ යමු වෙනට වෙනවා. නැතුව වෙන කෙනෙකුගේ අර්ථයකට අපි ආයෙ යමුවන්න ආවම කියන්නේ ඒක ඇත්තටම වෙන ධර්මයේ වගේ වෙන විග්‍රහයක්. ධර්මයේම යමු නම් ඒක වෙන දෙයකට යමු වෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් අපේ ශාස්ත්‍රීය යුත්තේ සාරිපුත ස්වාමීන් වහන්සේවත් මුගලන් ස්වාමීන් වහන්සේවත් නෙමෙයි. එහෙනම් එතනින් මෙහා කිසි කෙනෙක් ශාස්ත්‍රීය කතා කරන දෙයක් නෑනේ. එතකොට අනික් කෙනා මෙහෙම කියනවා මේ කෙනා මෙහෙම කරනවා ඒක හරිද වැරදිද ඒක අපට අදාළ නෑ. අපට අදාළ කවුද? බුදුරජාණන් වහන්සේ. බුද්ධ වචනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි ශාස්ත්‍රීය. සාරිපුත්ත මුගලන් ස්වාමීන් වහන්සේවත් නෙමෙයි. එහෙනම් අනිත් කවුරු කිව්වත් අපට අපට අදාළ නැහැ. සාස්ෘණ වහන්සේ නෙමෙයිනේ. සාස්ෘණ වහන්සේ විග්‍රහයත් එක්ක බලන්න ඕනේ. එහෙම ගොත් විතරයි මේ ධර්ම මාර්ගයේ තියෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මහෝපදේශ තුළදී ප්‍රසිද්ධ වික්ෂුවක් කියනවා. පිළිගන්න එපා. ප්‍රතික්ෂේප කරන්න තේම ශාස්ත්‍රීය ධර්මයත් එක්ක දාලා බලන්න. රහත්යයි සම්මත පිරිසක් කියනවා. පිළිගන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්න එපා. ශාස්ත්‍රීය වහන්සේගේ දර්ශනයත් එක්ක දාලා බලන්න. Taman ගුරුවරයා කියනවා. පිළිගන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. මේ ශාස්ත්‍රීය දර්ශනය හදාලා බලන්න කියනවා. එතකොට එහෙනම් මේ හැම එකම පැහැදිලි කරන්නේ මොකද්ද? මූලික තැන දෙන්නේ. බුදුරණවහන්සේගේ දර්ශනයත් එක්ක මූලික බුද්ධ වචනයත් එක්ක. ඒක හා සංසන්දනය කිරීමෙන් විතරයි අපට මේ මාර්ගය ඉවර වෙන්නේ. වෙන කිසිම දෙයකින් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ බුද්ධ වචනේ තියෙන ස්වභාවය අපි ඉස්සල්ලාම තේරුම් ගන්න වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම හිතන්නේ සනස් අපේ කාල වේලාව ඉක්මනයි ගොස් තිබෙනවා අද ගයන් මහත්මයාට පොඩ්ඩක් වෙන වැඩකට යොමු වෙන්න සිද්ධ වුණා ඒ නිසා ගයන් මහත්මයා මගේ නිලිම කරා දේශනාව අවසානයේ අවසන් කරන්න ලෙස අද දිනත් අප වෙනුවෙන් අනුකම්පාවෙන් ඉතා වටිනා ධර්ම දේශනාවක් පවත්වා දහම් ගැටළු රසක් සාකච්ඡා කළ පූජනීය අලව්වේ අනුදස්සී ස්වාමීන් වහන්සේට අපගේ අප සැමගේ ගෞරවණීය නමස්කාර පුද කර සිටිනවා. ස්වාමීන් වහන්සේ පතන අවබෝධයකින් නිවන් සාක්ෂාත්වයට මේ කුසල හේතු වේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනාව පවත්වන ලෙස. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. අදත් අපි උතුම් මේ බුද්ධ වචන ආශ්‍රය කරගෙන දහම් පාරයයක් කතා කරලා රැස් කර ගන්නට දුන සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ වගේම මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ වගේම අපවත් උදාල කටුකුරු ඥාන ස්වාමීන් වහන්සේ නිවී සැනසෙන්නට මේ සියලු පින් උපකාරයක් වෙත්වා ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ඇතුළු ලෝක සාසනය දහම ඉස්මතු කරන මහ යතිවරයාණන්ට නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා මේ සාකච්ඡාව මෙහෙවනේ ගායන් මහත්මයා අස්තික මහත්මයා ආදී ඔබ සෑම සියලු දෙනාටම මට උපකාර කරන්නා වූ විශේෂයෙන්ම නිහල් රූපසිංහ මහත්මයා නායක හමුදාපති වයිස් අද්මිරාල් සිරිමුවන් රණසිංහ මහත්මයා ආදී අනෙකුත් සියලු දෙනාට මේ දහම ඔබ වෙත ලැබීමට සලස්වන මේ සෑම සියලු දෙනාටම දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා වෙමු. ඒ වගේම ලබන සතියේ මම හිතන්නේ තව ප්‍රශ්න ඇති කියලා හිතෙනවා. මුලින්ම ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා අපි ඉතින් එහාට අපි යමු. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි.